අලුතෙන් කියලා දෙන්න දෙයක් නෑ ඒක මොකද අපිට මේ තරම් කාලයක් මේ වගේ දෙයකට යොමු කරාට පස්සේ ඒක නොසලකා ඉන්න පුළුවන්කමක් අපිට නෑ කොයි ශිෂ්ටාචාරක කොයි රටක ගත්තත් මේ කාලේ මේ කියන්නේ සෑහෙන වටිනා කාලයක් ඉතින් ඒ කාලේ උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා එක එක්කෙනෙකුත් විශාල කැපවීමක් තියෙනවා සතුටුයි ඒ වගේම සමස්තයක් වශයෙන් කැපවීමක් තියෙනවා නමුත් අපි ඒ සඳහා කරපු මේ කැපවීම ප්‍රමාණවත් වෙන්නේ අපේ ප්‍රතිඵල සාධනයේ සඳහා. ඒක ਸਰවචනාංශය දන්න දෙයක්. ඒ නිසා අපි ඒකාතකින් අගය කරන්න ඕනේ. අපි සෑහෙන කැපකිරීමක් කරලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ ප්‍රියංගේ වෙන් වෙලා නිශ්චල චංචල වස්තු වලින් අයින් වෙලා දෙන දෙයකින් යැපෙන්න හිත හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ අබිනිෂ්ක්‍රමණය අපි කරන්නේත් ලාභයකට සත්කාරයකට සම්මාන ස්ථෝකයට නෙවෙයි මේ සාසනික සම්පත්තියක් වෙන්නේ. ඊට පස්සේ දැන් අපි මේක තවදුරටත් ඵල ප්‍රයෝජන ඇතිවීම පිණිස කරන කටයුත්ත මීට පස්සේ කළ යුතු දෙයක් ඒක වැඩමුළුවට ආවට පස්සේ අපි උගන්වන දෙයක් වෙන ගත යුතු දෙයක්. ඉතින් ඒ සම්බන්ධයෙන් කතා කරනකොට චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා මේ අපි කරපු සීල ශික්ෂාවට එහා ගිය තව ශික්ෂා වර්ගයක් තියෙනවා. ඒ චේතු විමුක්ති ඵලයත් ඵල සමාපත්තියත් ප්‍රඥා විමුක්ති ඵලයත් ඵල සමාපත්තියත් තමයි අපි මේ සාතනේ කෙලවර වශයෙන් දකින්නේ. ඉතින් ඒක සාක්ෂාත් කිරීම සඳහා මේ අබිනිෂ්ක්‍මණය පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊගාවට තියෙන ශික්ෂා සීල සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සඳහා අපි පොඩි දරුවෝ වාගේ අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ ඉගෙන ගන්න ඕනේ. අන්නේ ඉගෙන ගන්නකොට හැම කෙනෙක් විසින්ම අනුග්‍රහ කටයුතු කරුණු පහක් සරුවචන වහන්සේ අනුග්‍රහිත සූත්‍රය දේශනා කළා දාලා තියෙනවා. ඉතින් ඒ අපි හැම වැඩමුළුවකම ඒක මතක් කරගන්න මුලදී අපේ සාමූහික වගකීම තා පුද්ගලික වගකීම සිහිපත් කරගන්න. ඒකේ පළවෙනියම සඳහන් කරන දේ තමයි සීල ශික්ෂාව. ඉතින් ඒ සීල ශික්ෂාව සඳහා කිහි උපාසක උපාසිකාවන් අපි අටසිල් පාදම කරගෙන තියෙනවා. අටසිල් මූල් කරගෙන තියෙනවා. ඔකේ එතකොට වැඩමුළු නායකත්වයටත් ලේසි වැඩ කන්තෝරුවටත් ලේසි මේ ඔක්කොමලා අටසිල් රකින්න කෙනෙක් අය වශයෙන් සලකලා කටයුතු කරන්න. ඉතින් එහෙම නැති වුණොත් හික්මීම නැති වුණොත් ශික්ෂාගරුකත්වේ නැති වුණොත් සීතල ගතිය නැති වුණොත් සීල නැති වුණොත් ඉතින් ගෙනියන්න බෑ. පිරිසක් ගෙනියන්නත් බෑ දවස් ගාණක් යන්නත් බෑ. එක එකනා එක එක පැති වලට අදින්න ගන්න. ඒ හැම කෙනෙක්ම ඒකට ශික්ෂාගරුක වෙන්න ඕනේ. ඒක මේ කාටවත් යටත් වීමක් නෙවෙයි. සමාදාය සික්කති සික්ඛාපදේසු කියලා තමන් ඉල්ලයි ශික්ෂාපද ගන්න. කවුරුත් දෙන පළියට ගත්තට කවදාකවත් ඒක රැකෙන්නේ නැහැ. ඒ නිසා ශික්ෂාපද පිළිබඳ කවුරු හරි දන්නේ නැත්නම් අහගන්න බයට ශික්ෂාපද රැකීම මේ ශාසනයට ගැලපෙන්නේ නැහැ. මේ ශාසනයේ තියෙන්නේ මේ පණවල තියෙන බුදුරජාන් වහන්සේ. හැබැයි අනවල නැහැ. ඒ නිසා මේකට කියනවා අනක් නැති පණක් කියලා. කැමති කෙනා කරන්න. අන්‍ය කරන එකනට කියනවා සભ્યත්ව කරුක කෙනෙක්, ශිෂ්ට සම්පන්න කෙනෙක්, සීලාචාර කෙනෙක්, සිල්වන්ත කෙනෙක් කියලා. එතකොට කාටවත් ලේසි වැඩේ කරගෙන යන්න. ඒකට කියනවා අපි සීලානුගහිතය කියලා. ඊගාට දැන් මේ අපි කරන්න හදන වැඩේ. හැම කෙනාටම ඉගැන්වීමක් අවශ්‍යයි. අලුතෙන් දැන් මේ ඉන්න හැම කෙනෙක්ම ඒ ඒ විෂයන්ගේ විශේෂඥයෝ. හැම කෙනෙක්ම සෑහෙන දැනුමක් තියෙනවා. විශේෂයෙන්ම ලංකාව වගේ රටක මේ සාරක්ෂක භාවයේ තියෙන හැම කෙනාම උගත්. නමුත් මේ කටයුත්තේදී වැඩමුළුවේදී සමාධි ශික්ෂාවේදී ප්‍රඥා ශික්ෂාවේදී අපි සරුවචනාංශය ඉතරා මේ දැන් ඉපදිච්ච බබෙක් වගේ නොදන්න කෙනෙක් වගේ ඉගෙන ගන්න වෙනවා. එතකොට අපිට අහං නජානාමි භගවා ජානාති කියලා මට තේරෙන්නේ අනේ භාග්‍යවතුන් වහන්සේට තේරෙනවා. ඒ වෙනුවෙන් මම ඕනම දෙයකට ලෑස්ති කියලා ඊ යටත් පහත් ගතිය මේකේ දක්වන්නේ සුතමේ ඥානයට, අහුම්කන් දෙන ඥානයට, පොතේ දැනුමට අපි නවකයෝ වගේ ලෑස්ති වෙනවා. ඒ නිසා වැඩමුළු පුරාවට දවසේ සෑහෙන වෙලාවක් අපි ගන්නවා මේ අපි වැඩේට අදාළ විදිහට තොරතුරු අලුත් කරගන්න, උපදේශ අලුත් කරගන්න සුතානුගහිතේ දක්වනවා. ඉතින් ඒ නිසා අපි මේ පැයක් පැයකටයක් වැඩි කාලයක් වෙන් කරගෙන තිනවා හැමදාම ධර්ම දේශනාව සඳහා. ඊට පස්සේ තියෙනවා එක සාකච්ඡානුගහිතේ කියලා අපි බණ භාවනා කරනකොට අපිට වැටෙන්නේ නැති දෙයක්, ග්‍රන්ථ ස්ථානයක්, කමඨාන් සුද්ධ කරගැනීමක් අවශ්‍ය නැහැ. අපි ඒ සඳහා දවල් අද කෙරුවා වගේ ධර්ම සාකච්ඡාවක් කරනවා. එතෙන්දී සභාවේ තියෙන ප්‍රශ්න මතු කර ගන්න පුළුවන්. දේශනාවේදී දේශකයන් වහන්සේ කියන දේ අහගෙන ඉන්න එක විතරයි. ඒක එක පැත්තට ගලන්න. සාකච්ඡාවේදී දෙපැත්තට ගලනවා. මේ සාකච්ඡාව ප්‍රබුද්ධයි මුළු ශරීරෙම ව්‍යායාම කරන සුළු දෙයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්ම සාකච්ඡාවක් කියනවනම් ඒට උදේ වෙනවා තේරෙන්නේ නැහැ. මුළු රැයම ඉන්න පුළුවන්. ඒ තරම් ඒක සජීවීකරණයේ ඉතින් ඒ නිසා සාකච්ඡාවත් අපි මේකට එකතු කරලා තිනු හැබැයි ධම්මීවා කතා කරන දේ ධාර්මික කතාවක් මිසක් වල්පල් නෙවෙයි. වල්පල් කිරීම යම් තාක් අකුසලයක්ද ඒ වගේ ධර්ම කතා කිරීම කුසලයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි මෙහි වැඩමුළුවට ආවට පස්සේ මේ කතා නොකර සිටීමෙන් විශාල කුසලයක් රැස් කරගන්නවා. ඉදිරි හිටියානම් මේ පිටිත ඉන්න තැනක කොච්චර සද්ද හිටියේද? එක එක නඩ කචුකුචු කචුකුචු කචුකුචු ගාලා දෙමලිච්චෝ රැස් වුණා වාගේ කච කචේමනේ ඉතින් ඒ වෙනුවට මෙහෙම ඉන්නවා දකින්නට බ්‍රහ්මියොත් බයයි දෙයියොත් බයයි මේ මිනිස්සු කතා කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සාකච්ඡා කරනවා නම් සාකච්ඡා කරන ධර්ම දෙයක් ධර්ම කාරණාවක් නැත්නම් තුෂ්ණි භාවයෙන් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි භාවනා කරන වෙලාවේදී සාකච්ඡා කරන්නේ තව කෙනෙක් බනවන්නේ තව කෙනෙක් අනවන්නේ සාකච්ඡා කරන වෙලාවේදී කාරණාව කියලා මෙන්න මේ කාරණාව මට වැටහෙන්නේ. ඒකට බයලජ්ජ තියාගන්න එපා. ඒ ලෝකයේ තියෙන බයලජ්ජානේ මේ ධර්ම ගුරුරෙක් හම්බෙච්චලා ධර්ම කරුණක් අහන්න බයලජ්ජා තියාගන්න එපා. බඩගිනි නම් කාටද කියන්න බයලජ්ජා තියාගන්න එපා. ඒවා මේ නෙවෙයි බයලජ්ජාව කියන්නේ. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවේදී පුළුවන් තරම් කරුණු ඉදිරිපත් කරගන්නවා. එතකොට මේ සීලය, සුතිය, සර්ම සාකච්ඡාවේ නැත්තම් සාකච්ඡා අනුග්‍රහිතින් තියෙනකොට විතරයි සමතේකට අනුග්‍රහයක් එන්නේ. හිත තැම්පත් වෙන්නේ. හිත පස්සද්ධියකටපත් වෙන්නේ. හිත ඒකෝදි භාවයටපත් වෙන්නේ. ඒකාග්‍ර වෙන්නේ. එහෙම නැතුව මේ හිතට කිව්වට අනේ ඒකාග්‍ර වෙන්න අනේ කියලා ඒව හරියන්නේ නැහැ. ඒකට කල යුත්තක් තියෙනවා. අපි සීලේක ඉන්න ඕනේ. ඒකට අදාළ බණ අහන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට හිතේ පිරිච්ච ගතියක් එනවා. එතකොට ඒක තැම්පත් වෙනවා. ඒකට කියනවා අපි සමතනුග්‍රහිත කියලා. ඒකට අපි වාඩි වෙලා මොනක්වත්ම නොකර බලාගෙන ඉන්නවා මේ වාඩි වෙලා ඉන්න කය මොකද වෙන්නේ කියලා. ශිල්පේ දන්නවනම් වෙන්නේ තැම්පත් වෙන එක විතරයි. ශිල්පේ දන්නේ නැත්නම් අවශ්‍යනම්. අවුස්ස අවුස්ස මේක හැඳි ගගා හැඳි ගගා ඉන්නකොට මන්තනේ කර කර ඉන්න විට ඊට කවදාකවත් අපත් වෙන්නේ කය කවදාකවත් අපත් වෙන්නේ ඒක අපි පාසල් දරුවන්ට පෙන්නනවා මඩ ටිකක් කලවම් කළ වතුර විදුරකට තීන කබඩයක් උඩ තියලා බලන්න කියනවා මොකද වෙන්නේ කියලා tempat වෙන එක විතරයි ඒක ඇවිස්සුවොත් නැවත නැවතත් අර කලල් මඩ කැරක් කැරකි තියෙන්නේ මේ tempat කිරීම සඳහා කළ යුත්තක් නැහැ ඒ හැටි ගුරුත්වාකර්ෂණ තියෙන තැනක ඕන තැනක මණ්ඩි මිදෙනවා අපි කියනවා අවක්ෂේප වෙනවා කියන. මේ අවක්ෂේප හැම කෙනාගේම වෙනවා. ඒක සමතනුගහිතේ කියනවා. නමුත් මේ කාරණාව තුළ මේ ලැබෙන සමතය තුළ මේ අපි බලාන ඉන්න අරමුණේ වෙනස් වීම විපරිණාමය ඒක එකකින් තව එකට මාරු වෙන හැටි අරමුණෙන් ආරමුණට හිත මාරු වෙන හැටි ඉරියව්වෙන් ඉරියව්වට අපි මාරු වෙන හැටි මෙන්න මේ මාරුව හරහා හිත කඩා ගන්න නැතුව දිගට සතිය පවත්වනකොට අනිච්ඡං කියන එක තේරෙනවා. මේ මොන දෙයක්වත් නිත්‍ය නැහැ. ඉතින් මේ මාරුවට ද්වේෂ කරනවා නම් අයියෝ මම බලන්නේ එක දිගට පේන්නේ නැහැ කියලා ඉතින් කවදාකවත් විපස්සනා අනුග්‍රහිතයක් වෙන්නේ නැහැ. විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ අපි මේ කොච්චර සදී පැහැදී බලන්නේ හිටියත් හුස්ම ටිකවත් ආස්වාසයවත් එක දිගට තියෙන්නේ නැහැ. ඒක ඇතුළත් වෙනස් වීම් තියෙනවා. එකින් එකට ආස්වාසයෙන් ආස්වාසයට වෙනස් වෙනවා. ආස්වාසයෙන් ප්‍රසවාසයට වෙනස් වෙනවා. ප්‍රසවාසයෙන් ප්‍රසවාසයට වෙනස් වෙනවා. මේන්න මේක දැක්කනම් එතකොට එදාට හිතා ගන්න සීලේ හරි සුතේ හරි සාකච්ඡාව හරි සමාධිය හරි. ඒ වෙනස පේන්නේ නැත්තම් මතක තියාගන්න එක්ක සීලේ වැරදිලා එක්ක සුතේ වැරදිලා එක්ක සාකච්ඡා වැරදිලා එක්ක සමතේ වැරදිලා. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි Tamanට මේ අරමුණක විශේෂ වෙනස් වීම අරමුණෙන් අරමුණට වෙනස් වෙන්න හැටි. දැක ගන්න තරමට සතිය ඉදිරිපත් වෙනවා නම් ඒකට කියනවා අඛණ්ඩ සතිය කියලා. ඒකට කියනවා වේපුල්ල සතිය කියලා. බලහනිනුට අරමුණු වෙනස් වෙන හැටි පේනවනම් චෝදනා පත්‍ර ලියන්න යන්න එපා. ඒකට අනුග්‍රහ කරන්න. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. ඒකට බලහන් ඉදිල්ල හරි කරදරයක්. හරි වෙහෙසක්. හරි නීරසයි. හරි මේකාකාරී. හරිම නිදිමත කරවන සුළුයි. නැගිටලා ඵලයන් කියන සුළුයි. ඔන්න ඔකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. යමක් වෙනස් වෙන බව දැනගෙන ඒක දිහා බලාගෙන ඉන්නකොට ඉන්න හිත දෙන්නේ නැහැ. උස්සල විසිකරනවා. උඩත් කටු බිමත් කටු. අන්නේ තියේදී මේක දිහා බලනකොට තේිනවා. අනේ මෙච්චර කල අපි දුක්ඛ සත්‍යයට කොච්චර පයින් ගහලා තියනවද? අපි කොච්චර කල් දුක්ඛ සත්‍යේනට උණුතුරක් කරලා තියනවද? කොච්චර දුක්ඛ සත්‍යයට මුහුණට කියලා ගහලා තියනවද? අනේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා අපිට මේ උගන්වන්න හදන්නේ මොකද්ද? දැකගත්ත දවසේ මේ දුක එනකොට අපි අකමැති වෙලා නටන හැටි එනකොට මහලු කොට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හදනවා කියලා පෙළපාලියන හැටි දකිනකොට hina කාලා ජීවත් වෙන්න පුළුවන්. වෙන ටෙලි ඩ්‍රාමා බලන්න ඕන කමක් නැහැ. නවකතා කියවන්න ඕන කමකුත් නැහැ. ටෙලි නාට්‍ය බලන්න ඕන කමකුත් නැහැ. උදේ ඉඳලා අපි කෙලින පිස්සුව මොන තරම් මේ සත්‍යයට පිටුපාලද වැඩ කරන්න කියලා. එතකොට වෙනවා මේ එකක්වත් මේ වෙනස් වෙන ගතිය හෝ ඒකෙන් මේ පෙළෙන ගතිය හෝ තවන ගතිය මොක්කාටවත් ආණ්ඩුමට්ටු කරන්න බෑ. අපි හිතන නැහැ නේ කොහොමනක්වත් ආණ්ඩුව වෙනස් වුණොත් මේක හදාගන්න පුළුවන් වෙයි. මේ වෙලාවට වැස්සොත් මේක හදන්න පුළුවන් වෙයි. අපේ අම්මට තාත්තට පුළුවන් වෙයි. එහෙම නැත්නම් අපේ කම්පැනි ලොක්කට පුළුවන් වෙයි කියලා අපි එක එකනට හේතු කරනවා. එහෙම නැත්නම් ਸਰබලධරි දෙයයන්ාන්තයට හේතු කරනවා 95ක් විතර ලෝකේ ඉන්න කට්ටිය. උන්ද තමයි අපිට තීන්දුව කරන්නේ. බුදුරජාණන්සේ මතක් කරනවා උන්දටවත් උන්දගේ දේවල් පාලනය කරගන්න බෑ. උඹලගේ දේවල් ගැන කුමන කතාවද? ඒ නිසා මේක බාර ගනින්. මේක මේ මට වෙච්ච සාපයක්වත් මගේ දුර්ලකමක්වත් නෙවෙයි. ආණ්ඩු මට්ටු කරන්න බෑ. මට ඕන විදිහට පවත්වන්න බෑ. දැන් වය 60 බැනපු කට්ටියත් නම් ඉතින් ඔක් කියන්න දෙයක් නෑ ඒක තේරෙනවා. හැබැයි 10 20 30 වයස කෙනෙකුට මේක තේරුම් ගන්න කිව්වොත් නෑ ඒගොල්ලෝ අමුඩ ගහ ගන්නව නෑ නෑ දෙන්නම් වැඩේ මම මේක කරනවා කිය. ඉතින් කරනවා තමයි. 60 පිටලා හොම්බෙන් යන දවසට පේනවා නාට පුතෝවිලකුත් නෑ බෙරේපල්ලුවකුත් නෑ දැන් නම් ඉතින් නාකිත් අරකිට තෙයි කාටත් ওই ටික වෙයි. හරහට තමයි යන්නේ. කක්කොට්ටෝ ආවේ. ඔය බාරගන්න එක නෝන්ජල්කමක් කියලා සලකයි. විශ්වවිද්‍යාලෙම ගිය කට්ටිය. එහෙම නැත්නම් මේ තමයි හිතුවපැතු රස්සාවල් හම්බෙච්ච කට්ටිය. හිතුවපැති දේවල් හම්බෙච්ච කට්ටියට මට පුළුවන් ලෝකෙ පෙරලන්න කියලා. එහෙම නැත්නම් කියනවා අත මිට කාසිපන හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් කියලා තමයි කට්ටිය ඔය අමුඩ ගහගෙන ඉන්නේ. හැබැයි 50 පැන්නට පස්සේ පොඩ්ඩක් රිවර්ස් එකට දා ගන්නවා. දාගෙනකොල්ල පාගන්න පාගන්න යන්නේ පිටිපස්සට. මේ 50 වෙනකන්. ඒක ඒකේ සාමාන්‍ය හැටි. හැබැයි බුදුචාරණන්සේ මතක් කරලා දෙන අවුරුදු 7 දී මේක කියලා දෙන්න පුළුවන්. 7 වයසේ අවුරුදු 6 දී ළමයෙකුට මේකට කියන්නේ මල්බඳ කුමාරිකාවකට පවා කියලා දෙන්න පුළුවන්. හැබැයි 60 පෙරුණත් ඉගෙන ගන්නත් පුළුවන්. ඕනේ නම්. ඉතින් මේ උත්සාහ කරන්නේ මේ ධර්ම දේශනා මාර්ගයෙන් මේ අපි ප්‍රතික්ෂේප කරන මේ ප්‍රධාන කරුණු තුන මේ දේවල් වෙනස් වෙනවා. මේ වෙනස් වෙන දිහා බලාගෙනකොට කාටත් පශ්චාත්තාප වෙනවා. කාටත් ඉච්ඡා බංගත්වයක් වෙනවා. කාටත් නිින්ද යනවා. කාටත් එපා වෙනවා. ඒ තියෙද්දි මේක දිහා බලන්න පුළුවන්ද? පුළුවන් කර වෙන්න වෙන්න අන්තිමට මේක මට විතරක් වෙච්ච එකක් නෙමෙයි කාටත් වෙච්ච දෙයක් කියලා පිළිගන්න එක. ඒකට අපි කියනවා විපස්සනා නුගහිතය කියලා. අන්නේ වැඩේ කිරීම සඳහා අපි මේ වෙලා ගන්න හදන්නේ සුතානුග්‍රහිතේ කොච්චරක් උදව් කරනවාද කියලා. එහෙම නැත්නම් අපිට ඇසුවිරු ඥාන කොච්චරක් අවශ්‍යද කියලා. දැන් මේ වෙනකොට හැම කෙනාම ඇසුවිරු ඥාන සහිතයි. අඩු ගන්න කියනවනම් ත්‍රිපිටකය ගැන හෝ. එහෙම නැත්නම් මේ දතයුතු දේවල් හැම කෙනාම අපේ අම්මලාට තාත්තලාට වැඩිය, අත්තම්මට මුත්තම්මට වැඩිය හුඟක් දියුණු. එහෙම නැත්නම් බොත්තමත් අද කළ පමණින් ඕනෙම තොරතුරක් අද ගන්න පුළුවන්. ඒ එකකින්වත් ඔය කියන කාරණාව වෙන්නේ ඒ සඳහා සරුවචනාතේ දේශනා කරපු කොටහක් ධර්ම කොටසක් මේ අපි ඉදිරිපත් කරගත්ත පාඨයේ මාර්ගයෙන් අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපට දසුත්තර සූත්‍රයේ කියලා දෙනවා භාවනා කරන කෙනෙක් දත යුතු එහෙම නැත්නම් දැනගෙන හිටියොත් හොඳ ආ මේ විශේෂ භාගීය ධර්ම නමයක් තියෙනවා එයා ඒ සුවිශේෂී தത്വෙටපත් උනාද නැද්ද කියලා Tamanටම තීන්දුව කරගන්න පුළුවන්. ඒ වගේම අනුන් දිහා බලනකොට සමාජයේ ඉන්න කවුරු හෝ අසුරකට සුදුසුයි, කල්යාණ මිත්‍රයෙක් සද්ධර්මයේ දන්නවද කියලා දැනගන්න පුළුවන් විශේෂ කාරණා නමයක් මේකේ අපිට උගන්වනවා. ඉතින් සාරිපුත්තු සාංශේ ඒක කියලා දෙන්න ඕන නිසා ඉතින් රැස් වෙච්ච සංඝයායන් අහනවා කතමේ නව ධම්මා විශේෂ භාග්‍යා. එවත්නි මේ සාරවත්්‍ය සාසනේ වැඩ කරන ඔබතුමන්ලා මේ විශේෂ භාගීක ධර්ම නමේ දන්නවද කියලා. ඉතින් ඒකට කවුරක්වත් අත උස්සලා දන්නවයි කියන්නේ නැහැ. මේ සාරිපුත්‍ර සංසය මේ උපක්‍රමයේ කරන්නේ මම මේ කියලා දෙන්න හදන්නේ මේ විශේෂ භාගීය ධමයක් කියන එකට මාත්‍රුකා තැබිල්ල. පිරිසේ අවධානය ගැනීමක්. කතමේ නව ධම්මා විශේෂ භාගිය. එතකොට පිට අහගෙන සුණාත චාරා තුනාත ධාරේත චරාත ධම්මේ කියලා මේ කියන දෙයට හොඳට කන්නමාගෙන අහගෙන ඉන්නවනම් කියන්නේ පිට ධර්ම ගෞරවයෙන් අහගෙන ඉන්නවනම් ඊට පස්සේ සාරිපුත්තු සාංශේ නව ආඝාත පටිවිණයා මේ නමයටම එක නමක් දෙනවා. ආඝාත පටිවිණේ කරුණු නමයි. ආඝාතය කියලා කියන්නේ ඝාතනය කරනවා කියලා කියන්නේ මරනවා කියන්නේ. ප්‍රාණඝාත, ආඝාත. ඒ කියන්නේ තව කෙනෙක් විනාශ කරනවා. සමහරට පරිසරය විනාශ කරනවා වෙන්න පුළුවන්. තව ප්‍රාණියෙක් විනාශ කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තම මිනිසෙක් විනාශ කරනවා වෙන්න පුළුවන්. තමන්ගේ අම්මා මරනවා වෙන්න පුළුවන්. තාත්තා මරනවා වෙන්න පුළුවන්. බුදුසසුනගේ ඇඟට කල්පෙරණා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ආඝාතකයේ වස්තු විදිහට සඳහන් කරනවා. ඉතින් මේ වගේ ආඝාත වස්තු නමයක් අපි සාසනයේ වැඩ කරනකොට දැනගන්න ඕනේ. ඒව අපි ගිය වැඩමුළුවේ ආඝාත කරුණු නමේ සාකච්ඡා කරා. ඒ හැම ආඝාත කාරණාවක්ම නව ආඝාත වස්තු කියලා ගොනු කරලා සරුවත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට උගන්වන්නේ ඒවා හාන භාගීය ධර්ම කියලා. ඒවා තියෙනවනම් කාගේ හරි ළඟ එයා පිරිනව. පරිහානියට ලක් වෙනවා. දැන් ඒ ධර්ම කරුණම පටිවිණය ඒවා දුරුවන් කිරීමෙන් සුවිශේෂත්වයකටපත් වෙනවා. විශේෂ භාගීය තත්වයටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමන්ට පුළුවන් තමන්ගේ ජීවිතය ඇතුළත අර වගේ හාන භාගීය වශයෙන් තිබුණ මේ වස්තුව මේ කතා ප්‍රස්තුතය මාත්‍රකාව භාවනාදී වෙනස් වෙලා ආඝාත පටිවිණේ පැත්තට මගේ යමින් තියෙනවා එහෙම නැත්නම් යන ලකුණු පේනවනම් එහෙනම් හිතා ගන්න ඕනේ සංසාරේ කවදාකවත් වෙච්ච නැති වෙනසක් ඔන්න මේ ජීවිතේ වෙනවා කියලා. ඒ නිසා හාන භාගීව තිබුණු කරුණක් විශේෂ භාගීය පැත්තට කොතනක හරි සිද්ධ වෙනවනම් සාදු කියන්නේ ඉගෙන ගන්න. මගේ ළඟ වෙන්න ඕනේ කාගේ ළඟ වුණත් ඒක මේ බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ මේ සංඝයා තියෙන බවට ලකුණක්. ඉතින් ඒක නිසා අපි දැනගෙන ඉන්නවා නම් ආඝාත පටිවිණය ඉස්සලාම අපි මේ ආඝාතය දුරුවන් කිරීම ආඝාතේලා හැසිරීම අගය කරන තුරු ගතියක් තියෙනවා. මොකද ඒක ස්වභාවයෙන් හිටින්නේ මේ පරිණාමයේදී අපිට ලැබිලා තියෙන මේ බලවතා ජයගනී කියන කටයුත්ත තන්නේ කර ආඝාතයක්. ඒක කියන්නේ මේ සත්ත්ව ලෝකයේ තියෙනවා ආහාර දාමය කියලා එකක්. පොඩි එකා කාලා තමයි ලොකු එකා හැදෙන්නේ. පොඩි එකා මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ තමයි. පණ තියෙද්දී. එහෙම මරලා මේ සුර තියලා මේක අණ්ඩ කට්ටක මේක අරේ කියලා මත් කෑමක් මේක නෑ ගත්ත පණ පිටින් ගත්තා කෑවා. ඉතින් ඒක තමයි ඒකෙන් ආපු ඉහෙළම දක්ෂයා තමයි මනුස්සය කියන්නේ. සත්තු අතර එක එක හක්කේ දීලා තේමාරින සත්තු අතර අන්තිම දක්ෂ මනුස්සය තමයි මනුස්සය කියලා කියන්නේ. ඒ නිසා මේ ලෝකෙද කියන්නේ මනුස්ස ලෝකෙ කියලා. මොකද අපි හැම සතාම මරණ කනවා. අනික හැම සතෙකුටම මරණ කන්න පුළුවන් සතෙක් සුවිශේෂයි. එයාගේ මුඛ උපාංග හැදිලා තියෙන්නේ එක සත්ත්ව කොටාසයක් කන්න විතරයි. මිනිස්සයාට ඕන කෙනෙක් කන්න පුළුවන්. ඊය ජින් සුපර් බඩුව ෆ්‍රිජ් එකේ දාලා තියන කන්නත් පුළුවන්. ඒ වෙලාවේ කට හක්කේ තියන කන්නත් පුළුවන්. ඒ ඇතින්නම් මොකුත් නැහැ. පුදුමයි ඕනෙම තැනක ඉන්න සතෙක් කාලා අපිට ජීවත් වෙන්න පුළුවන්. නමුත් ඒක ඒක තමයි හැම ආගමකම කියන දේ. නමුත් සරුවචන් ආංශේ ඊලා සුවිශේෂී ධර්මයක් දේශනා කරලා තියෙනවා. ශාන්තිනායකයන් වහන්සේ තව ප්‍රාණ පරපණන සම්ඩේපා ප්‍රාණඝාතය කිසිම සදාචාර සම්පන්න ශිෂ්ට සම්පන්න ශීලවන්තයෙකු ළඟ නොතිබිය යුතුයි. ඒ නිසා අපි පළවෙනි ශික්ෂාපදය පාණතිපත වේරමණී ශික්ෂාපදයන් සමාන්ත්‍යාමි පරපණ නැසීමෙන් විරමණය නිකිරීමේ ශික්ෂාපදේ මම සමාදන් වෙනවා. ඉතින් මේ පරපණ නොසි ප්‍රාණඝාතේ නොකරන්න ගන්න ඒ ශික්ෂාපදේ නිසා අපිට දැන හෝ නොදැන අපාගත වෙන්න තියෙන අවස්ථාවල් ගොඩාක් මගේ ඇරෙනවා. ඒක නිසා අපි පොදුවේ කාටත් කියනවා සිල්වන්ත වෙන්න කියලා. නමුත් මේ ආඝාත පිටිවිදී තේරෙනවා අපි සිල්පද රැක්කට ඒක ඇත්තට වෙනවද කියලා. අපි හිතින් ඒක සිද්ධ වෙනවද? හිතලා කරන දේ සහ ඉබේ කරන දේ අනුව එහෙම නැත්නම් අපේ ජම්මාන්තරගත පුරුදු අනුව ඇබ්බැහි අනුව අපි ජීවත් වෙන පරිසරය අනුව අපතුලින් ඊ ආඝාත පටිවිණයක් වෙනවාද? එහෙම නැත්නම් දවල් 30ේම සත් පරමණ ඝාතනය පිළිබඳව කතා කරනවා. එහෙම නැත්නම් එළවලු මස්මා එළවලු ආහාර ගැනීම ගැන කතා කරලා ඇන්දාවට මස් මාළු තියෙන කඩේකට ගිහලා උඩට බඩ පුරවගෙන කාලා ඇවිල්ලා පහුවෙන්දත් කතා කරනවා. එළවලු කන්නකොට සත් මස් මාන්ත කන්න එපයි කියලා කතා කරනවා. ඉතින් ඒ සෙල්ලම දැන් හරියට ලෝකේ පුරාම යනවා. ඒ මම සත්තු කන්න එපයි කියන මිනිස්සෙක් ගාඩ කියලා බැලුවොත් බත් කාලේ වුණාම ඇටගොඩ විතරක් ඉතුරුලා දෙන එක රුවන්වැලි සෑහි විතරයි. ඒ තරම් කාලා කාලා කාලා මස් මාංශ රේඩියෝ එකට ගිහලා කට පැලෙන්න මයික් එක පැලෙන්න කතා කරනවා අම්මෝ කවදාකවත් සතෙක් මරන්න එපා මස් මාළු කන්න එපයි කියලා. ඉතින් මේ එහෙම එක්කුත් තියෙනවා බුද්ධ ආගමක් එහෙම එක්කුත් තියෙනවා. මෙතන කතා කරලා අහනවා කතා කරලා මතු කරලා පෙන්නනවා මේ ආඝාත වස්තු දැනගෙන භාවනා කරන්න අනිත් වැඩි ගැඹුරකට ගිහිල්ලා ලෝකෙට පරකාසයේ ගෙදෙට්ට මරගාතේ නෙවෙයි අපිට පුළුවන් ද තව කෙනෙක්ගේ රීති මහන්තේ කකා නොකා ජීවත් වෙන්න. අපිට පුළුවන් ද තව කෙනෙක් පරපීඩාවට ලක් කරන්න නැතුව ජීවත් වෙන්න. අපිට පුළුවන් ද අපි ගත කරන ජීවිතේ අනාගතේ අපායට නොයන එහෙම නැත්නම් නපුරට නොයන ආහාර ක්‍රමයක් ඇති කරගන්න. ආහාර විතරක් නෙවෙයි කොයි සිව්පසේ ගත්තත් පරපීඩාවට ලක් කරන්නේ නැතුව කාගවත් සූරා කැමකට ලක් නොකර ඉඳනං අපි මේ ආඝාත පටිවිනේ තේරුම් ගන්න ඕනේ. ඉතින් ආඝාත පටිවිනේ සංඥාව තමයි මේ භික්ෂුත්වේ. භික්ෂුව කියලා කියන්නේ කවුරු හරි දෙන දෙයක් කාලා ජීවත් වෙනවා. ජීවිකා වෘත්තියක් කරන්නේ. ඒක liverලා පුළුවන් තරම් සත්ත්වඝාතයෙන් වෙන්ව ගත කරන. ඒක මේ Brahmacharya වගේ දෙයක්. ඉතින් ගිහියත් ගන්න ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. හැබැයි ගිහියත් වෙම බැඳීමක් නැහැ. එයාට ඕනනම් කරන්න පුළුවන් නොකර ඉන්න පුළුවන්. නමුත් ඒ තමන් ගැන තමන් අනුකම්පා කරන කෙනා අනුන්ට අනුකම්පා කරනවා. තමන්ගේ ප්‍රාණයට අනුකම්පා කරන කෙනා තව ප්‍රාණිකට අනුකම්පා කරනවා. අනුන් ප්‍රාණේ නැසලා තමන් දීර්ඝාෂ වෙයි කියලා හිතන තරම් මොලේ ක්‍රේල් කරගන්න එපා. අනුන්ගේ ප්‍රාණේ නැසුවන අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රාණෙත් නැසෙනවා. ඒක නිසා මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය පරපීඩාව සහ තමන්ගේ වර්තමාන මොහොතට තමන් ගත කරන අවස්ථාවත් එක්ක බුද්ධම සම්බන්ධයක් තියෙනවා. ඒක භාවනා ඉහළට ගිය කෙනාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ ආඝාත පටිවිණය යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක කරනවා නම් එයා භාවනා කරපු කෙනෙක් බව පිටේ ඉන්න අයටත් තේරෙනවා. එයාගේ නිකුත් වෙන තරංග ලෝකේ සාන්ති කරන සුළුයි. යන යන තැනක කලබල නැතිකරන එහෙම නැත්නම් වාහනික shock absorber වගේ කම්පන චංචල ගැටුම් අඩු කරනවා. ඒක නිසා හොඳට මාඝාත පටිවිණය පුරුදු කරපු කෙනෙක් සමාජයක පවුලක ගමක ඉන්නවා නම් එතන රණ්ඩු සරුවල් එන්නේ නැහැ. නිකම් මේ පුද්ගලයා එනකොට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. ඒ වගේම තමන්ට තේරෙයි ආඝාත පණිවිඩය දන්න කෙනාට ඕනෙම තැනකට යන්න පුළුවන්. රාජ්‍ය සභාවකට, සංඝ සභාවකට, පඬිත සභාවකට අපරාධකාරයන් අතරට ඕන තැනකට යන්න පුළුවන් වික්ත වූ ප්‍රතිබලව හොඳට ඕම තේරෙනවා මට කිසිම කෙනකින් හානියක් වෙන්න බෑ. එතකොට මේ පුද්ගලයාට ලෝකේ හැම තැනම සමාන වෙනවා. ඒ කෙනාට කියනවා විදේශයක් කියලා එකක් නැහැ. કોઈ තැනට ගියත් Tamanne පේන්නේ නෑ දැන් පිරිසක් අතට ගියාවා. හැම කෙනාම සලකලා උදව් කරනවා. ඒ කියන්නේ Taman තුල අර ආඝාත පටිවිණය සිද්ධි වෙලා යන යන තැන තමයි තේින්න පටන් අර ගන්න. ඒ නිසා නරක මිනිසෙක් වුණත් හොඳ මිනිසෙක් වුණත් Tamanට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට එයා කියන්නේ මම මේ නරක වැඩ කරන්නේ අහවලු නිසා. අහවල් මට ගහපු නිසා මට ගහන එහෙම කතාවක් නැහැ. ඒක පුළුවන් මේ ජීවිතේ වැරදි කියන එක අපි තියමු. ඒක ආදර්ශයට ගමු. કોઈ වෙලාවක හරි ආඝාත පිටිනේ වේ භාවනා ජීවිතය තුලින් ආවනම් වසවිසත ගෑවත් හතුරෙක් ළඟට ගියත් කොටිම අපායට ගියත් ඒ යමදීය වුණත් අයින් වෙලා සීට් එක දෙයි අපිට පොඩ්ඩක් ඔයා ඉඳලා කරන්න මේක අපාරි කරදරයි අපට. මයි ළඟට එන්න හරියක් එන්නේ පිස්සු පියාට්ටෝ. මම වැත්තකට වෙන්නම් කියලා යම රජුරු වුණා සීට් එක දීලා අයින් වෙයි. ඒක නිසා පුළුවන් නම් පුළුවන් නම් මේ ආඝාත ප්‍රතිවිනේ දරුවෙකුට උගන්වන්න. අද මේ උගන්වන දේ නම් කිසිම විදියකට පලාතකවත් නැහැ. අද තියෙන තරගේ. අද තියෙන අපේ දරුවෝ උණ්ඩ මොනිසම බවට පාවිච්චි කරලා අපි පැහිය වෙන්න හදනවා. අපි කැපී පෙනෙන தත්ත්වයට යන්න හදමු. හැබැයි දරුවා කොතෙන්ද යන්නේ කියන එක එකම දෙමාපිය කෙනෙක් අසලකන්නේ ඒකයි පුත්‍රජානංශේ රාහුල පුජ්ජහාමඳුර ගෙනියලා පැවිදි කරලා හැමදාම කිව්ව වැලි දෝතක් උඩ දාලා අනේ මට මෙච්චරක් උපදෙස් ලැබේවා කියලා හැදුවා. සිද්ධෝදන රජුරෝ කැමති නෑ. යසෝදරාව කැමති නෑ. රාහුල පුජ්ජහාමඳුර කැමති දන්නෙත් නෑ. උතෝක තමයි දෑවැද්දට දුන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ඉන්න නාකිනාගේච්චෝ මේ කාරණාව තේරුම් ගත්තොත් අඩු ගානේ ගෙවල් වලට ගිහිල්ලා මේ පොඩි උන් උඩ මුනිසම් කරගෙන උන් මේ ආස්කුරු බාටපත් කරලා උන්ගේ පොක පැත්තට ගින්දර දීලා උඩ අරින්න යන එකක් නැහැ. උඩ ගියාට පස්සේ ඩෝන් ගියාට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. මෙතන කොච්චරක් මේ අද තියෙන මේ තරඟයේ තුල ආඝාතයේ තියෙනවද කියන එක භාවනා කරන කෙනාට අල්ලන්න පුළුවන්. ඉතින් මේ ආඝාත වස්තු නමයේ පළවෙනි කාරණා තුන විතරයි මම හිතාන හිටියද අපි සාකච්ඡාවට ගනිමු කියලා. ඒ කියන්නේ විශේෂ භාගීය කරුණු 9ක් තියෙනවා. ඒ 9ට පොදු නම කියනවා නව ආඝාතු ආඝාත පටිවිණය කියලා. ඒ නව ආඝාත පටිවිණය පළවෙනි තුන ගත්තොත් ඒ ඒ තුනේ තියෙනවා සමාන ගතියක් අනත්තම් මේ අචරී තං කුතෙත්ත ලබ්භාති ආඝාතං පටිවිණයෝති කියලා. මට කවුරු හරි අනර්ථයක් කෙරුවයි කියලා. භාවනා කරනකොට හරි ගෙදර ජීවිතයේදී හරි මට කවුරු හරි අනර්ථයක් කෙරුවයි කියලා තරහ වුණොත් ඒ කෙනත් එක ඒකට කියනවා ආඝාතය කියලා. මට කවුරු හරි කේන්ති ගැස්සුවා අක්කොච්චි මං අවදි මං අජිනි මං අහාසි වේ. මට බැන්න මට ගැහුවා මං ජය ගත්තා. මම පරාජය කෙරුවයි කියලා අපිට ද්වේෂය පාල වෙනවා. ඒක හාන භාගීය ධර්මයක්. මට කවුරු හරි බැන්න මට කවුරු හරි ගැහුවා කවුරු හරි මාව ජය ගත්තා මම පරාජය කෙරුවයි කියලා ඒක හාන භාගයේ ධර්මයක්. භාවනා කරනකොට කාට හරි වැටෙනවා නම් මට කවුරු හරි ගැහුවා මට කවුරු හරි බැන්නා මාව ජයගත්තා කියලා කියන්න නම් මමෙක් කියලා එකෙක් ඉන්න ඕනේ ඒ ගහපු මිනිස්සයා කියලා ආත්මයක් තියෙන්න ඕනේ හොඳට භාවනා කරලා බලනකොට මෙතන ගහන්න ගුටි කණ්ඩ බාර ගන්න කෙනෙකුත් මෙතන පේන්නේ නැහැ එතන ගහන කෙනෙක් ආත්මයක් ස්ත්‍රියාවක් පුරුෂයෙකුත් පේන්නේ නැහැ. ඒ නිසා මේ මට අනදරයක් කරනවා කියන එක කොහොම වෙන්නද? මෝඩකම නැතුවනම් වෙන්නේ කොහොමද මමට තෘෂ්ණාව නැත්තම්? ගහණයකට වැඩිය මයි ළඟ තියෙන අවිද්‍යාවයි තෘෂ්ණාවයි නිසා මම අසවලා මට ගැහුවා කියලා කෙනෙක්පත් කරගන්නකොටම මම ආත්මවාදයට වැටෙනවා. මට ගහපු නිසා මට පෙලෙනවයි කියනකොටම මා තුලත් ආත්මයක් එනවා. ඉතින් ඒක නිසා අපි හෙටත් මේ මනුස්සයටම වෛර කරනවා. එතකොට අර අර ධර්ම પરම්පරාවකට මේ ධර්ම પરම්පරාව වෛර කරනවා. ඉතින් මේ බවක් දිගට ධර්ම પરම්පරාවකට තව ධර්ම પરම්පරාවක් වෛර කරන්න පුදුමාකාර අවිද්‍යාවක් තියෙනවා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා මම කවුද කියන එක හොයන දාර පරිශ්‍රෙන්ද ගියොත් who am i කරන්න ගියොත් තේනවා එහෙම බලන්න පුළුවන් සීමා සහිත අනන්‍යතාවයක් දිය හැකි යමක් මේක තුල නැහැ. ඒක තමයි අපි භාවනාදී කරන්න හදන්නේ. අපි කරන පරිශ්‍රයෙන් අපි කියන්නේ මම කවුද කියන එක දැනගන්න උත්සාහ කරනවා. එතකොට මම කවුද කියලා දැනගන්න උත්සාහ කරන්නේත් මමමයි. මම කවුද කියලා දැනගන්න උත්සාහ කරන්නේත් මගේ මේ මෝඩ මනසමයි. කොහොමද ඒක පිට කෙනෙක්ගේ උදව්වක් නැතුව මම කවුද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක සඳහා අපට දෙන පණිවිඩය තමයි සතර සතිපට්ඨානේ තියෙන්නේ. මගේ කය කියන්නේ මොකද්ද කියලා ඉස්සල්ලාම බලන්න කියනවා. කායानुපස්සනාව කියන්නේ මේ කය රූප කොටස මේ රූප කොටස ඇසුරු කරන තමයි නාම කොටස තියෙන්නේ. ඒක බොහොම ගැඹුරුයි. ඒක නිසා ඉස්සල්ලාම මම කවුද කියන එක දැනගන්න කැමති කෙනාට කියනවා සියලු වැඩ බහා තබලා තමන්ගේ කය දිහා බලන්නයි කියන්නේ. කය කියන්නේ කන්ද කියන එක. කය කියන්නේ ගොඩ කියන අදහස. ස්කන්ධය කියලත් මේකට කියනවා. ඒ නිසා ඉස්සල්ලාම මේ ආඝාත පටිවිණය කරන්න හදන කෙනාට අවශ්‍ය සාක්කි, අවශ්‍ය උසාවිය, අවශ්‍ය ශල්‍යාගාරය හදන්න ඉස්සල්ලාම කියනවා මේ මම කියලා ගන්න මගේ කය දිහා සියලු වැඩ බහා තබලා හොඳට බලාගෙන ඉන්නයි කියලා. ඉතින් එතකොට අපි බලන්නේ මේ මම සම්පූර්ණයෙන්ම නෙමෙයි මමයා කියන එකේ රූපාකාරය. අපි කියන එකට රූප කර්මත්තානේ කියලා. ඉතින් රූප කර්මත්තානේ හිත තියාගෙන ඉන්නකොට අපිට තේරෙන පටන් ගන්නවා මේක දවස පුරාම බලනවයි කියන එක මේ බලන්න ඕන වුණත් පොඩි සෙල්ලමක් නෙවෙයි. දෙක බුදු කෙනෙක් කිව්වේ නැත්තම් කවදාවත් බලන්නේ නැහැ. ඒක බුදුරජාණන්සේ සාතික් කරලා කියනවා. මනුස්සයා කොච්චර බාහිරවර්තිද කියනවනම් එන රූපෙ දිගේ පිටතට යනවා මිසක් මේ රූප පේන්නේ ඇහැට කියන එකවත් විමර්ශනට බලන්න වෙලාවක් නැහැ. සද්ද දිගේ හිත පිට යනවා මිසක් බාහිර ආයතනේ දැන් මේ ඇහැ නෙවෙයි මේ කන කියලාවත් දැනගන්න යාට ස්පාසුවක් නැහැ. ඊට පස්සේ නාසයේ සුවඳක් එනකොට ගඳක් එනකොට මේ යන්නේ නාසයෙන් මේ එන්නේ කියනකොත් දැනගන්න තරම් විවේකයක් නැහැ. රසයක් එනකොට මේ දිවෙන් මේ රසය එන්නේ කියලා දැනගන්න විවේකයක් නැහැ. වේදනාවක් එනකොට මේ කයේ අහවල් තැනෙන් එන්නේ කියනවත් බෑ මොකද ඒ තරම් වේගෙන් ඇහැට කනට නාසයට දිවට මේ හිත පයින්නවා. පයින්කොට අපි తත්‍ර తත්‍ර ආභිනන්දිනී කියලා දකපු රූපෙට බැඳෙනවා, දකපු සද්දෙට බැඳෙනවා, දකපු ගඳට රසට පහසට බැඳෙනවා. ඒ නිසා බාහිරවර්තීමයි. අවදීන් ගත ගන්න හැම වෙලාවෙම හැම පෘ탁ජනයම බාහිරවර්තී. අපි කියන එකට නන්නත්තරයි කියලා. නානත්ත කාය නානත්ත සංඤී. රූප බල්ල කවදාකවත් ඉවරෙච්ච කෙනෙක් මේ ජීවිතේ නැහැ. ඇහැ මට ඇති වෙන්න මේක රූප වෙන්නවා දැන් ඇහැ ඇති කියලා කවදාකවත් ඇති වෙන්නේ නැහැ. මට කනට සද්ද ඇහුණා මේ සද්ද දැන් ඇති. වයසට ගියාට පස්සේ කන ඇහෙන්නේ නැතිකොට නම් ඉතින් එහෙම කියනවා. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒකෝට ඉතින් කරන්න දෙයක් නැතිකමට ඒ සද්ද ඇහුවා ඇති කියලා හිතෙන්නේ නැහැ. ගන්ධ සුවඳ බැලුවා ඇති කියලා හිතෙන්නේ නැහැ. රස දිවට රසමසුළු දීලා කවදාකවත් ඇති වෙච්ච කෙනෙක් නැහැ. මේ කයට පහස දීලා ඇති කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසා එහෙව් කයක එහෙව් හිතක කොහොමද මේ මමයා මේ රූපාකාරය බලන්න කියලා සර්වඥාන්සේ කරපු දීර්ඝ පරිශ්‍රණය තමයි සාරාංශික කල්පලක්ෂයක කරපු පරිශ්‍රණය තමයි ওই ජාතක කතාවල සඳහන් වෙලා තියෙන්නේ. දැන් සරුවචනන්සේ අපට කැමතිනම් මම කියන කවුද කියලා දැනගන්න කැමතිනම් මතක් කරනවා මේ ඇහ කන ජීවනාශය අරගෙන gedaraක ඉන්නා තාක්කල් කවදාකවත් මේ කරන්න බෑ. මොකද ගී ගී කියන්නේ ගිනි ගියක්. ඒකේ රූප වැක්කිරෙනවා. විවිධාකාර ශබ්ද. විවිධාකාර ගඳ. සුවඳ විවිධාකාර රස විවිධාකාර පහසට එක එක දේවල් හදලා තිනවා. අනිත් ඕඩ දෙයක් හිත හිත ඉන්නවා. කවදාකවත් ඒ කෙනාට ගුණයක් නැහැ. ඒක ඒක එල්ලයක් නැහැ. ඒක තේමාවක් නැහැ. ඒක නිසා කාට හරි හිතුනොත් මේ විදිහට ඇහ කන දිව නාසය අරගෙන ඇහැට රූප ශබ්ද කනට ශබ්ද අහමින් ඉන්න ජීවිතයක ඉඳලා නන්නත්තර වෙලා ජීවත් වෙනවට වැඩිය පරිේශන මට්ටමකින් හෝ මම එක දෙයකට හිත දාලා බලන්න ඕනේ කියන එක. කවදාකවත් මනුස්ස මනසට එන විකල්පයක් නෙවෙයි. ඒක නිසා කියනවා පුළුවන් ද කියලා ටික කාලයකට ඔය ගිහි ගිය අතාරින් සාමාන්‍යයෙන් අබිනිෂ්ක්‍මණය කියන්නේ ඕකට. ඉතින් මේ කහපාට ඇඳගෙන ඉන්න කට්ටිය ලංකාවේ ඒ යාව ජීව කරලායි තියෙන්නේ. බුරුමේ කරනවා දවස් 3ට 5ට 7ට සිවුරු අඳිනවා. ලංකාවෙත් ඒක ටිකක් කරනවා දැන්. දැන් මේ අනික් ඇත්තොත් අටසිල් සමාදන් වුණාට පස්සේ ගිහිගේ අතහැරලා ටික කාලයක් ඉන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා දැන් මෙතන තියෙන වෙනසයි gedara තියෙන වෙනසයි gedara මුළු ජීවිතයේම ඉඳුරම් පෙනවීම සඳහා හදලා තියෙනවා. මේක ඉඳුරම් පෙනවීම නැති නිසා මේකට ශූන්‍යාකාරය කියලා නමක් බුදුජානන්සේ දාලා තියෙනවා. ඉඳුරම් පෙනවන්නන්ගෙන් හිස්තන. එහෙම නැත්නම් රුක්ක මූල නැත්නම් අරඤ්‍යගත. ඒ ඔක්කොගෙම තියෙන්නේ ඉඳුරම් පිනීමට අවශ්‍ය කරන වස්තු බුකුත් නැහැ. ඒක නිසා රමණීයානි වනසේ වනපන්තානි නතේ කාම ගවශිනෝ. කාම ගවේෂින් කවදාකවත් කැලේට කැමති නැහැ. මොකද කැලේ අර කියන රසමස උළු නැහැ. ඒක නිසා යම් කෙනෙක් කැලේකට ගියා නම් ගහක් වලට ගියා නම් මේ වගේ ශූන්‍යකාරට ගියා නම් ඒ කෙනාට තේරෙනවා අපි පුදුමාකාර කැපකිරීමක් දැන් කරලා තිනවා. අපිට රුචි රුචි රූප නැහැ. ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. නමුත් අපි යම් ප්‍රමාණයකට සීලෙක පිටලා අභිනිෂ්ක්‍මණය වෙලා ගත කරනවා. මෙහෙම ගත කර කර ඉන්නකොට අපිට හරි වෙහෙසයි. ගෙදර යන්නේ කවද්ද කියලා බලන්න. ගෙදර ගිහිල්ලා කවද්ද පත්තරේ කියවන්න කියලා බලන්න. ගෙදර ගිහිල්ලා කවද්ද ටෙලිවිෂන් එකේ නිවුස් බලන්න කියලා දවලාරින්නේ. ගෙදර කවද්ද කට්ටියට ටෙලිෆෝන් කරන්න කියලා තමයි බලන්නේ. ඌඩල කොට්ට උඩ තිබ්බට හිටින්නේ නැහැ නේ. ඌ කැමැතිම කැමැති තෙතමනේට තමයි. ඒක අපි දන්නවා හැබැයි. ඕගොල්ලෝ ඉන්නේ උලති උල තිබ්බ මිනිස්සු ආවා. කවදා ගෙදර කියලා රැට කාල බුදියන් දෝ කවදා ගෙදර කියලා වල්පල් කයිවරු කතා කරගෙන හිටින් දෝ කවදා ගෙදර කියලා පරණ පත්‍ර ටික කියවන් දෝ කකුල් දෙක උඩ දාගෙන පත්‍රේ බලනකොට අය තක්විති තමයි දැන් මේ ආපුවා මොකක්වත් නැති වෙච්චාම ඉතින් අම්මා බා ඒකට වඳින්න වටිනවා ඉන්නවට මේ හිටියට ගොයියෝ වැඩේ මොකද්ද දැන් උදේ කියවෝ කමඨාන් වාර්තා තුන අරගෙන කියවන්න මුල් කටවසන් වාර්තා තුන gedara ඉන්න තරම්වත් හිත එක තැන් වෙන්නේ නැහැ. ඒව ලියන්න ඕනේ අප්පා මේ ගල්වල මේ කමටහන් වාතා. gedara ඉන්නකොට මට ආනපාන 20ක් විතර බලන්න උනා. මෙහි ආවට පස්සේ තුනක්වත් හතරක්වත් බෑ. gedara ඉඳන්දි බල්ලන්ට හැතැම්ම නැහැ වගේ ඇවිදින්න පුළුවන්. මේකේ පියවර හත අටක්වත් යන්න බෑ. ඉඳගෙන නම් අම්මේ මුත්තේ කිව්වත් බෑ. පේනවනේ වැඩේ කොහොමද කියලා මේ අතහැරලා ඇවිල්ලා දැන් කොට්ටයක් උඩ වාඩි වෙලා අට සිලුත් අරගෙන සිල් ගත්ත කට්ටියකුත් ඒක වට කරගෙන මමත් යෝගාවචරයෙක් කියලා පොඩ්ඩක් ඇද්දක වහගෙන ඉන්න මොකද වෙන්නේ බලන්න. වණයෙන් ගෙනත් ගම ගෙදරක බැඳ ඉන්න කුළු ගවයෙකු ලෙසට වෙතට ඔබ හිතගෙන යන්න. හැකි වේද කරුණු කවි කර මට පවසන්න. එලෙසයි අපේ හිත ඒ බව දැනගන්න කුළුමිම කැලෙන් එළියට ගත්ත ගමන් පුදුමාකාර කුළු ගතියක් දක්වනවා. අපේ හිතත් නිකමට හරි ওই කාම ලෝකෙන් එළියට ගත්තට පස්සේ වඳුරු හිතක් තියෙන. අරමුණෙන් අරමුණට පණින්නේ අරමුණ දිහා බලලවත් නෙවෙයි. එතකොට ඔක්කොටම තේරෙනවනේ කටියේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බහිනවයි කියලා. ඒකයි කට්ටිය භාවනා කරන්න කැමති නැත්තේ. ওই කයිවාරු ගහන කට්ටියගේ මේ පියවර හතක් ඇවිදවම හතයි හතයි කියලා පොඩි ළමයෙක් වගේ ඒකවත් බෑ. මේ හුස්ම ගනින් ඒකවත් බෑ. භාවනා කරන්න ගියට පස්සේ සක්මන් කරනකොට කොක්කු වගේ මොනවදෝ කරනවා. ගෙදරින් ඉඳදී ජෝක් එකට ඇවිදිනවා. මෙහෙදි කිව්වොත් මේ සාමාන්‍ය ඇවිදින ගම ඕක බලපන් කියලා අනේ අම්මේ බොරු කකුල් කාරයෝ වගේ. ඒ hina වෙන්න හොඳ නෑ මන් දන්නවා. නමුත් මේ භාවනා කරනකොට පස්සේ අන් එන හැටි මම කියන්නේ. ඊට පස්සේ ඉඳගෙන හුස්ම බලන්න හිටපන් ඉඳගෙන ඉතියා අනේ ස්වාමීන් වහන්සේ මට හුස්ම පේන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෑ ඉඳගෙන බලන්න ඉතෝ අනේ ස්වාමීන් වහන්සේ ආස්වාදයේ පේනකොට ප්‍රසාදයේ පේන්නේ නැහැ. විශාල ප්‍රශ්නයක්. මේක ප්‍රශ්නේ කියන්නේ ආස්වාද ප්‍රසාද බලනකොට පිම්බි වැකිලිමනේ පේන්නේ. බොම්බේ දිහා බලනකොට කල්කටා දිහා අපේ මෙව්වා පොලිමිලා ඉස්තුගත කරනවා මේ තියෙන දේ බලපං කිව්වහම අපිට කොච්චර ප්‍රශ්නද කියලා බලන්න. පේන මොනම දෙයක්වත් හොඳ නැහැ. ඉතින් ඒක ලයිස්තු ලියලියා හිතනවා මේ ස්වාමීන් වහන්සේ ගාව මේ මිටිමල අනින්නේ මොකක් හරි රහසක් ඇති මේ ස්වාමීන් වහන්සේ දෙයි අපිට යන්න ඉස්සලා දවසේ දීපු ගමන් හරියට මේ කිරි කිරි ගහට මෝල් ගහින් යනවා වගේ කෙල්ලින්ම ටක් ගාලා අරමුණේ හිටී කෙල්ලින්ම පළවෙනි ධානයට යයි දෙකට යයි තුනට යයි කියලා කට්ටිය දෙනකම් බලන්න මොන පිස්සිද ඉඳගත්තර පස්සේ පුවක් කිත්ත ගලේ ගැව්වා වගේ නන්නත්තරයි ඇවිදින්න ගියාට පස්සේ බීපු මිනිහෙක් වගේ ඇවිද ගන්න බෑ මෙන්න මේක තේරුම් ගන්න බැරි ගෙදර ඉන්නකොට මේම ශික්ෂණයක් නැහැනේ විනයනයක් නැහැනේ. ඉතින් මේ දින හැම වார்த்தාවකම පළවෙනි වார்த்தා තුන ඒ කියපු එක්කෙනෙක් ගැන තරහින් නෙවෙයි මම මේ කියන්නේ. මම දන්නේත් නැහැ කවුද කියලා. ඕකට තමයි ආඝාතය කියලා කියන්නේ. භාවනා කරන ඉන්නකොට වසන්න බෑ වේගයි. කේන්ති යනවා. ඇවිදිනකොට අඩි 3 4ක්වත් තියන්න බෑ උඩ පැනලා හිත පිට යනවා. ඉතින් ඒ හැම හිත පිට යන එකටම නැද්දකම කණ්ඩ නැත්තම් මොනදකේ නවතන් නොදොමකින් කියලා ওই දත්මිටි කණ එක තමයි ඔය කර්මතාන් වාර්තා කියන්නේ ඕක තමයි. গিදර ඔය වෙලා හිටිනම කිසිම කේන්තියක් නැහැ. ඔය කකුල් දෙක උඩ දාන්න ටෙලිවිෂන් එකේ තිය බල බල හිටියා නම් දාන් ඇද්දා නම් කැරම් ගැහුවා නම් පැය දෙක යනවා දන්නේ නැහැ. භවනා කරන්න යනවනේ එක තප්පර 10 යන්න ඔරලෝසුවේ කට ටික් ටික් ටික් ටික් ටික් ටික් ගන්නවා යන්නෙම නෑ වෙලාව වෙලාව නිකන් බ්‍රේක් ගහලා වගේ ආඝාතේ ඉතින් මේ ආඝාතය මේ කියන්නේ අපි ඉඳ මේ ධක්මන සඳහා සක්මන් කරනකොට අපිට එන මේ द्वේෂය අපිට ඕන විදිහට සක්මන් කරගන්න බෑ ඉඳගෙන ඉනකොට අනේ ඔක්කොමලා අනික් කට්ටිය වතේ බුදු වෙලා වගේ ඉඳගෙන ඉන්නවා මට විතරක් ඉන්න බෑ මම නලියනවා මේකට එන ආඝාතය බැලුවාම ගෙදර ඉන්නකොට මේක නෑ. කැරම් ගහනකොට ඔය මේ අහසේ මෝදේ මඩ වුණත් ගෙනත් දෙන්න අපේ ගමේ ගැටවු හපන්නෝ මේ දාම් පොතේ දාන් අදින කොල්ලෝ. ඕන දෙයක් කරන්න පුළුවන් උන්ට දාන් අදිනකොට බය දෙක තුන වාඩිලා ඉන්න පුළුවන්. තමන්ගේ වලිගුඩ වුණොත් ඉන්න වාඩිලා ඉන්න පුළුවන්. මේ ඇවිල්ලා ඉඳ කෙනෙක්ව වැඩේ බලන්න හරියට රිලව් වලිගුඩ වාඩිටා වගේ මොන විදිහින්වත් ඉන්න බෑ. මෙන්න මෙතෙන් දින මේ द्वේෂය මෙන්න මෙතෙන් දින නදකින්නපතන් කියන ගතිය මම මේ කියන්න හදන එක නරකක් නෙවෙයි. මේ භාවනාවේදී හම්බෙන පළවෙනිම ප්‍රතිඵලය කියලා කාට හරි තේරුණා නම් අනිවාර්යයෙන් මෙයාට ඉදිරි ගමනක් තියෙනවා. gedara dore සුවපහසු ඉන්නකොට නොදැනෙන මොකද්ද නුහුරු නුපුරුදු ගතියක්. මොකද්ද වෙහෙත කර ගතියක්. මොකද්ද නිකන් කටුකොහලක් මේකේ වැටෙනවා. මේ වැටෙන වෙලාවේ සරුවච්චන් වහන්සේ අහනවා මේ වැටෙන වෙහෙස නිසා මම කාම ලෝකේ නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ කාම ලෝකෙන් වෙන් වෙලා මේ දේ මම ඉල්ලලා ගත්ත දෙයක්. ඒ නිසා මට මේ පැමිණෙන දුක පැනිරහ කරගන්න පුළුවන් නම් එහෙනම් ඉස්සරහා ෂුවර් භාවනාව. මේ භාවනා පන්දියත්තාන්ට ආවට පස්සේ ඇති වෙන්නේ මේ දරතය, මේ පරිලාහය, මේ අඩියක් තියලා අඩියක් තියාගන්න බැරි ගතිය, තප්පරයක්වත් ඉන්න බැරි ගතිය දැකලා gedara හිටියනම් මේක නෑ. හැබැයි ඒක කෙලින්ම අපායට ඉන්ටර්සිටි එකේ ගියා වගේ බහිඳ තිබ්බා. non stop. මේකට ආවට පස්සේ ඔන්න පේන්න පටන් ගන්නවා මේක අපායක් වගේ. වසන්ඩ නම් බෑ. ඔය රෑ 10ට අපි ඔක්කොම දොරවල් වහන මොකටද? නැත්තම් පැනලා යනවා. ගෝයන්කා සිස්ටම් එකට ගියාම හතරවෙනි දවසේ අනිවාර්යයෙන්ම දොරවල් වහලා. මොකද හතරවෙනි දවසේ ඔක්කොම පැනලා යනවා. මොකද මල හොන්තුවක් නෑ මේක දැන් රෑට නිින්ද යන්නේත් නෑ. බත් ගන්න ගියත් හරි කරදරේ, ඉඳගෙන ඉන්න ගියත් කරදරේ, ඇවිදින්න ගියත් කරදරේ. ඉතින් කාට හරි හිතා ගන්න පුළුවන් නම් මේ අපි ධර්මයකට සීල ශික්ෂාව ඉක්මවලා ගිය සමාධි ශික්ෂාවට දාපු ගම හිතේ ඇතිවෙන නුරුස්නා ගතිය හිතේ ඇති වෙන තමන තමන් දෙස් දෙන ගතිය, හිතේ ඇති වෙන මේ ඉන්න කට්ටියත් එක්ක තරහ වෙන ගතිය. මේක මේට වැඩිය හොඳට කරන්න තිබ්බනේ අප්පා මේ මේ සද්ද නැති වෙන විදිහට මේක කරන්න තිබුණානේ කියලා අපිට ඇති වෙන මේ පරිකල්පනා ආඝාතේ, ద్వේෂේ, නුරුස්නා ගතියේ ලකුණක් ඒ නිසා අපිට මැරෙනවට පස්සේ නම් මේක සිද්ධ වෙන්නේ අපිට මේක හදාර ගන්න හම්බෙන්නේ නැහැ ගිහිගේ කියන්නේ මොන තරම් අපි නලවල අපි නුලා තියාන හිටියට කොච්චරක් අකුසල් සිද්ධ වෙන තැනක්ද අකුසල් නැති තැනට ගෙනත් දාපු ගමන් ඉඳ ගන්නත් බෑ හිටගන්නත් බෑ උඩත් කටු බිමත් කටු මෙන්න මේන ආඝාතය ද්වේෂයෙන් තොරව වාර්තා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් පළවෙනි මාර්ග ඥාන දෙක දෙවෙනි මාර්ග ඥාන ලැබුපු කෙනෙක් වෙන්න ඕන. ඒක පුත්‍ර ඥානසේ පැහැදිලිව පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මහණනි. ගිහිගේ අතහැරියට පස්සේ අරණ්‍යයකට ගියාට පස්සේ අරණ්‍ය හරි වෙහෙසයි. අරණ්‍ය හරි දරතයක් පරිලහයක්. හැබැයි යකට දරතේ කියන්න එපා. පරිලහය කියන්නේ ඔකට ප්‍රමෝද වෙන්න. මම විශ්ින් ගිහිගේ අතහැරියා. මට තාම මැරෙන්න උනේ නැහැ මට දරන්න පුළුවන් කියලා ওই ලැබෙන දරතය, ওই ලැබෙන පරිලාහය මම උපයා ගන්නා ලද්දක්. කියලා මේකට සතුටු වෙන්න පුළුවන් නම් මේකට සතුටු වෙන්න පුළුවන් නම් ගිහිගේ අතහැරීම විනෝදයක් කරගෙන ප්‍රමෝදයක් කරන ජීවත් වෙන්න පුළුවන්. මම මේ අවුරුදු 40ක් ඉඳලා තියෙනවා භාවනා ජීවිතේ. කවදාකවත් මම දැකලා නැහැ මේ ගීගේ අතහැරියට පස්සේ ඇති වෙන මේ දරතේ පරිලාහය සතුටු වෙන කෙනෙක් මම දැකලා නැහැ. හැම කෙනාම හිතනවා මේට වැඩි ක්‍රමයක් ඇති. මේක මේකට කිටි මාර්ගය ඇති කියලා කිසිම මාර්ගයක් නැහැ. නිකමට හිතන්න රජකයෙන් බහැලා එළියට බැස්සු සිද්ධාර්ථ තාපසතුමා මිජු රජ කෙනෙක් එළියේ අපි කියමු මේ ඇටීරිය ගහක් මුල සිවුරේ ලාගෙන රැතිස්සේ බුදියාගෙන ඉන්නකොට මදුරුවෝද මැස්සෝද කරදර ඔක්කොම තියේදී අර අතහැරලා ආපු රජගෙදර කුමරු කුමරිකාවන් දෙපැත්තෙන් පවන් සලද්දී හඳුන් අඹරමින් රාජභෝජන සලකද්දී ඒක දාලා ඇවිල්ලා මේ ඇටේරියා ගහක් මුල වාඩි වෙලා ඉන්නකොට බමුණෙක් ඇවිල්ලා අහනවා මහාන සුවසේ නිදාගත්තද කියලා. බුදුජානසෙ සඳහන් කරනවා සුවසේ නිදා ගන්නන අතර මමත් කෙනෙක් තමයි කියලා. ඉතින් ඒ ඒ තියෙන සැප ගිහි අතහැරීමෙන් ලැබෙන දුක සැපක් කරගෙන ජීවත් වෙන්න දන්නවනම් ඒක මන් දන්නේ ඉගෙන උගන්නන තරක් මුළු ලෝකෙම හැමතැනම වගේ ඇවිදලා තියෙනවා තාම දැකලා නැහැ. ගීගේ අතහරිනවා ඇතහැරියට පස්සේ ඒක කරදරයක් කරගන්න. ඉතින් ඒක තමයි පු탁ජනකම කියන්නේ. කාට හරි ආඝාත පටවිනේ නැතුව මේ ගීගේ අතහැරියට පස්සේ එන දරතේ එන පරිලාහය මම ඉල්ලලා ගත් එකක් නේ. කවදා හරි කළ යුත්තක් කියලා. ඊට පස්සේ බුද්ධ ජානනාංශ මොකද්ද දෙන උත්තරේ? හරි මේක අමාරුයි. ඒක නිසා උඹේ හිත පුළුවන් ද කියලා අහනවා කයට විතරක් දාගෙන ඉන්න. අරණ්‍යයේ ගත කරන බව හැබෑව කයට විතරක් දාගෙන ඉන්නේ. එතකොට ඒත් පරිලාහයක් දැනෙනවා. දරතයක් දැනනම මේ පරිලාහය gedaraka doraka තියෙන කාමේ නිසා එන පරිලාහය නෙවෙයි අරන්නේ තියෙන කාමේ පරිලාහය නිසා නෙවෙයි කයක් නිසා ඇති වෙන පරිලාහය දන්න පරිලාහයක් දන්න දුකක් ඔන්න ඕකට සතුට වෙන්න පුළුවන් නම් මම කවුද කියලා තේරෙයි යම් වෙලාවක මගේ චින්තනය මගේ කල්පනාව මගේ සතිය මගේ අප්‍රමාදය කයට සීමා කරගෙන කයෙන් එන හැමදේම හොඳයි. මොකද ඒක කාමයේ නෙවෙයි. අරණ්‍ය ප්‍රශ්න නෙවෙයි. කයේ ප්‍රශ්න. මේක ගිය ආත්මෙ පින් කරලා ගත්ත කය. මේකට පුදුරජානන්සේ සඳහන් කරන්නේ ඕලාරික අත්පටිලාභය කියලා. ගිය ආත්මෙ මේ වගේ කයක් ලබන්න, manussත්ත්ව ප්‍රතිලාභයක් ලබන්න, ඇහ කන දිවනාතේ අංග පුලාවක් සහිතව ලබන්න පොඩි පිනක් කරලා එම නෙවෙයි. දැන් ඒකට ඇවිල්ලා ඒක බුද්ධි විඳිනකොට කිසිම කෙනෙක් සතුටු නෑ තමන්ගේ කය ගැන. කියන්නේ භාවනා කරන කෙනෙකුට සතුටු නෑ. එයාට හිතෙනවා මේ ඉඳගෙන ඉන්න ආසනය වෙනස් කරලා හදාගත්තා නම් හොඳයි. නැත්නම් මේ වෙලාවෙ ඉඳගන්න නැතුව සීතල වෙලාවක ඉඳගත්තා නම් හොඳයි. මේ සත්තු කෑ ගහන්න නැත්තම් හොඳයි. මං වටේ කට්ටිය නැත්තම් හොඳයි. මොනව හරි තමයි ළඟ නැති දෙයක් අල්ලගෙන ඒක පිළිබඳව තැවෙන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක දැනගෙන මේක වැඩියක්ම එන්නේ gedara dore ඉන්නකොට නෙවෙයි. අරන්නේ ඉන්නකොට නෙවෙයි. අරන්නේ සීමාව තමන්ගේ කයට සීමා කරගෙන. ඒ කයෙන් එන දේ තමයි මමයා කියන්නේ. මේක රූප කයෙන් එන වෙහස. මේක දිහා බලාගෙන මේක දිහා බලනකොට ඇති වෙන මේ ආඝාතය කකුල පොඩ්ඩක් වෙනස් කරන්න තියෙනවා හොඳයි. නැගිටින්න හිතෙනවා. එක එක දේවල් දාලා එනකොට මේ නුරුස්නා ගතිය කිසිම වර්ග ભેදයකින් තීරමකින්තරව වාර්තා කරන්න පුළුවන් නම් අනාගාමි වෙලා තියෙනවා. මේ සාමාන්‍ය පළවෙනි දෙවෙනි මාර්ග ඥානවල ඒක ඉන්නේ නැහැ. මේක හැම වෙලාවෙම ලියන්නෙම බුල් භාෂාවේ. තීත්ත භාතාවේ චෝදනා ස්වරූපේ ඒ හැම වෙලාවෙම ආඝාතයේ තියෙනවා. ඒක තමයි කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න ඕනේ. මේ කෙනා මේ වාර්තා කරන්නේ වාර්තා ස්වරූපෙන්ද නැත්නම් චෝදනා ස්වරූපෙන්ද කියන්නේ. චෝදනා කියන්නේ වැරද්දක් හෝ දඬුවමක් දිය යුත්තක් හෝ කෙලෙසයක් නෙවෙයි. මේක දක්නාතෙක් මම මෙච්චර අමාරුවෙන් ගිහි ගිය අතහැරලා වනයේකට ආවා. ආවට පස්සේ ඒක ඔය හිතන සැප සම්පatti නෑ. ඒකෙමුත් ගිහිල්ලා මම කයට හිත දැම්මා. කයෙත් කිසිම වෙලාවක එකම චිත්තක්ෂණයක්වත් ඉඳුන් හිටුම් පහසුකම නැහැ. ඊට පස්සේ සරුවචාන්සේ සඳහන් කරනවා කය කියන්නේ හතරමා ධාතුන් මෙයින් හැර පොඩ්ඩක් ගැඹුරට මම අඬ ගන්න යනවා. ඒ යන ක්‍රමයේ හැටි හතරමා ධාතුන් ඔය හතරමා ධාතුන්ගෙන් පටවියාපෝ තේජෝ වායු එක ධාතුවක් උඹට කරදර කරන්නේ. අන්නේ කරදර කරන ධාතු විතරක් අල්ලපන්. වැඩියෙන්ම පේන දේ, වැඩියෙන්ම දැනෙන දේ, වැඩියෙන්ම ගොරෝසු දේ, වැඩියෙන්ම දරතේ දනවනදී හුස්ම බලහන් ඉනකොට මෙනේ හුස්ම ඉහළ පහළ ගන්නවා තේරෙයි. එහෙම නැත්නම් මේ පොළවේ ඉඳගෙන ඉනකොට කටුසර තනක් හැප්පෙනවා තේරෙයි. එහෙම නැත්නම් දාඩිය දානවා තේරෙයි. නැත්නම් හොටු කඳුළු ගලනවා තේරෙයි. මොකක් කරි එක ධාතුවක්. ওই හතර දෙනාගෙන් එකෙක්. හැම වෙලාවෙම කිපිලා ඒ කිපෙනකොට පොඩි ලාභයක් තියෙනවා බුදුචනාංශ උගන්වනදී. ඒ කිපෙන එක අනිත් තුන් දෙනා ඔබලා. අනිත් තුන දෙනා තද කරනවා. අනිත් තුන දෙනා තලනවා. ඒ නිසා කිපිච්ච එක විතරයි පේන්නේ අනිත් තුන දෙනා පේන්නේ නැහැ. අපි දැක්කොත් වායෝ පොට්ටබ්බ ධාතුව ක්‍රියාත්මක වෙනවා කියලා හිතන්න හුස්ම ගන්නවා. නාස්පුඩු පුරවාගෙන ඉහළට යනවා පහළට යනවා. එහෙම නැත්නම් උදරේ පිම්බෙනවා හැකිලෙනවා. මේක හොඳට බලනකොට උණුසුම සිසිලස තේරෙන්නේ නැහැ සමහරලාට. වෙන දේවල් බරගතියක් තේරෙන්නේ නැහැ මොකද වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකටයි. සමහර වෙලාවට මේ ඇඟ තොංගානක් බරයි වගේ පඩවි ගතිය පේනවා. ඒ වෙලාවට මේ හුස්ම ගන්නවා තේරෙන්නේ නැහැ. මොකක් හරි මේ හතරමහා ධාතුන්ගෙන් එකෙක් එක වෙලාවට කිපිලා. ඒක ඔය ආසිවිසෝපම සූත්‍රය බොහොම ලස්සනට බුද්ධ ජානන්තේ උපමාසයිතෝ පෙන්නනවා. දැන් මේ යෝගාවචරයට කියන්නේ මේ කිපිලා ඉන්න ධාතුව මොකද්ද කියලා බලන්න. ඒ නැත්තම් හිතන්නේ හතර දිනක් එකතු වෙලා කරන නාටකමක් තියෙනවා. ඒ නාටකමේ එක එක ජවනිකාවට එක එක්කෙනෙක් ප්‍රධාන නළුව වෙනවා. දැන් මේ නටන නාඩගමේ මේ වෙලාවේ වේදිකාවේ නටන නාඩගමේ මට කම්පන චංචල ගතියද පේන්නේ උණුසුම සිසිලසද පේන්නේ වැක්කිරණ පිටු කරන ගතියද පේන්නට බරහැල්ලු ගතියද තේරෙන්නේ ඔයින් එහාට මොකක්වත් ওই නාඩගමේ නැහැ දුවේට බලන්න ඔබ බුදුරජාණන් වහන්සේටත් ඔච්චරයි දේවදත්තටත් ඔච්චරයි මටත් ඔච්චරයි භාවනා නොකරන මුස්ලිම් කතෝලික කෙනෙකුටත් ඔච්චරයි. ඉතින් යෝගාවචරය ගිහිගේ අතහැරලා ඇවිල්ලා අරණ්‍ය අල්ලනවා. අරණ්‍ය අතහැරලා කය අල්ලනවා. කයෙන් මොකද්ද ධාතුව කියලා අල්ලන්න ගියා නම් ඒ කෙනාට ලැබෙන ලාභේ තමයි නොපෙනෙන දේවල් හොයන්න යන්න එපා. එයා උස්සලා පෙන්වන දේ බලන්න. බලන්න ඉන්න පුළුවන් නම් ඒ කටේ දඟලන දේ තමයි පෙන්වන්නේ. වද දෙන දේ මේ පෙන්වන්නේ. ලොකු ලාභයක් තියෙනවා. මගේ හිත කාමේ නෙවෙයි දැන් තියෙන්නේ. කාම සංඥාවෙත් නෙවෙයි තියෙන්නේ රූපේ. මේ මම මෙයා කියන රූපේ. ඒක නිසා මම මේ රූපයේ වෙහෙස විඳිනවයි කියන්නේ මම මේ ජීවිතයේදීම කාමයට කාම සංඥාවක් දුරවන් කරලා තියෙනවා. මේ රූපයේ කරදර ටික තියෙන එක දන්න ප්‍රමාණයක්. මේ කය සහිත කය කියන ප්‍රමාණය විතරයි දැන් කරදර තියෙන්නේ. ලෝකයක් කරදර නැහැ. ගමක් කරදර නැහැ. අරණ්‍යයක් කරදර නැහැ. කයක් කරදර නැහැ. මේ ධාතුවේ කරදරේ තියෙනවා. ඉතින් මේ ධාතුව නිසා ධාතුව ප්‍රතිස්ථාපනය කරන්න මොකද්ද? කාම ලෝකේ කාම සංඥාව අරණ්‍ය කය ඔක්කොම ප්‍රතිස්ථාපනය කළා ඒ වෙලාවට කිපිච්ච ධාතුවේ ධාතුව කියලා කියන්නේ ඒ භවයේ ඒ ගති ඒ ස්වභාවයේ දකිනවනම් ඒක හරියට යෝගාවචරයට කැඳේ ගලබීරෝගේ කියන්න පුළුවන් නම් මට ඒ වෙලාවට දැනෙන්නේ උදරේ පිම්බෙන හැකිලන ගතිය. මට ඒ වෙලාවට දැනෙන්නේ බර ගතිය. මට ඒ වෙලාවට දැනෙන්නේ වැగిරෙන ගතිය. අන්න ඒ ගතිය දන්නවනම් ඒ හොඳට අහගෙන ඉන්න කෙනාට තේරෙනවා මෙයා ඒ ගතියට වෛර කරන්නේ නැහැ. ඒ ගතිය දන්න නිසා මගේ හිත ඒකාන්තයෙන්ම කාම නෙවෙයි. කාම සංඥාවෙත් නෙමෙයි රූපේ. ඒකෙම හිත පවත්තන්න යන්න පුළුවන් මේ 13 එක එක නම ආරු වෙනවා. නාටකෙමේදී එක එක නළුවම ආරු වෙනවා. එහෙම බලනකොට තමයි තේරෙයි තමන්ගේ චරිතයට ගැළපෙන එක ධාතුවක් මේකේ කැපී පෙනෙන ගතියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපේ නාසයේ අග තියෙන සිදුර රොම්බසාකාරයකට තියෙන කියලා. ඒක Hindu උගන්වීමේ කියන්නේ. රොම්බසාකාරයකට තියෙන්නේ හුස්ම ගන්නකොට නාසික පැත්තේ ඒ රොම්බති කොයි කොනේද හුස්ම වැදිලා යන්නේ කියන එක චරිත ලක්ෂණ අනුව වෙනස් වෙනවා කිය. පඨවි ධාතු වදින එකනට හුස්ම වදින්නේ මෙතන. ආපෝ ධාතුවට විශේෂණ වෙලා තියෙනවා මෙතන. ඒ අනුව හොඳට භාවනා කරනකොට තේරෙනවා මේ නාසයෙන් පිටවෙන හුස්ම වැදීගෙන පීඩීගෙන යන තැනත් වෙනස් වෙනවා. ඒක ලංකාවේ ඔය බේසජ්ජ මනුෂ්‍යාව ලියන හාමුදුරුවෝ කියනවා උදේ පැය දෙකේදී නාසයේ වදින තැන නෙවෙයි ඊගා පැය දෙකේදී ඉර නැග්මත් එක්ක අපේ හිතේ අපේ ශරීරයේ ධාතුන් වෙනස් වෙනවා. එක එක වෙලාවට එක එක නැති අපිට ඒක අහුවෙන්නේ නැහැ. අපි දන් දෙන්නේ නැහැ හුස්ම පිට වෙනවා කියන. නමුත් හොඳට බැලුවොත් වැඩි වැඩි යන තැන වෙනස් වෙනවා. ඒ නිසා හුස්ම විතරක් නෙවෙයි බලන්න තියෙන්නේ. හුස්මේ රචනය, හුස්මේ චර්යාව, හුස්මේ පැවැත්ම කොහොමද මේක යන්නේ කියලා වදේ තමයි. කරදරේ තමයි. ඒකේ ක්‍රියාකාරකම ඒකේ භූමිකාව බලන්න නම් මමයා කවුද කියලා දැනගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක මේ ලෝකේ ඉන්න එකෙකුටවත් එකෙකුටවත් ස්වභාවයෙන් පිටින් නැහැ. බුදු කෙනෙක් ඇවිල්ලා කියනවා උඹලා මේ ලස්සනට ඉපදාගත්ත මනුස්ස ජීවිතේ කවදාවත් ජීවත් වෙන්නේ නැහැ. දැන් මේ දරුවන් වෙනුවෙන් දුක් ගන්නවා, අම්මා වෙනුවෙන් දුක් ගන්නවා, නැන්දම්මා වෙනුවෙන් දුක් ගන්නවා, ආණ්ඩුව වෙනුවෙන් දුක් ගන්නවා, සිංහල බුද්ධ ධර්ම දුක් ගන්නවා. ඌ දන්නේ ඌ කවුද කියලා. කොයි වෙලාවක හරි දැනගත්තා නම් අපිට තේරෙයි මේ එක එක පට ව්‍යාපෝ තේජෝ වායෝ හතර දෙනා මාරු වෙන හැටි වාපිච්චෙම් කිපෙන හැටි පුදුමාකාර බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධයි. සූර්යාගේ ක්‍රියාකාරීත්වය එක්ක සම්බන්ධයි. චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වය එක්ක සම්බන්ධයි. ඉතින් අපි දන්නවනම් දැන් මට කිපිලා තියෙන වායෝ ධාතුව කියලා එයාට පුළුවන් හැසිරීම් ස්වරූපේ නිදා ගන්න ස්වරූපේ ඒකට ප්‍රතිනිධිය ගැළපෙන විදිහට හුස්ම ගන්න ඒ කිපිච්ච වායෝ ධාතුව නැති කරගන්න. ඉතින් අපි ගිහිල්ලා දොස්තරට අත දීලා නාඩි අල්ලවල දොස්තර කියනවා ඔබට වාතය කිපිලා තියෙනවා කියලා. ඊට පස්සේ බෙහෙත් දෙනවා දොස්තර තමයි දන්නේ වාතය කිපිලා තියෙනවා කියලා. මොකද භාවනා කරන එක කවදාකවත් බලන්නේ නැහැ ඒක දිහා. නාඩියට අහුවේ කියලා හිතනවා. ඉතින් සමහර මිනිස්සු කැමති නැහැ දොස්තර මහත්තයන් තමන්ගේ නෝනාගේ අත අල්ලනවා දකින්න. ඉතින් කියනවා දොස්තර මහත්තයා එහෙම අත අල්ලන්න නෝනාගේ අත අල්ලන්න තෝ බලන්න බැරිද කියලා. ඊට පස්සේ කියනවා එනවා උඹ නෝනාගේ අත අල්ලගන්නේ මම උඹේ අත අල්ලගෙන බලන්නම් කියලා. ඔන්න ඔන්න ඕක තමයි වෛද්‍ය සාත්‍රය කියන්නේ. නෝන බත අල්ලගෙන මහත්තයාගේ ලෙඩ මහත්තයා නෝනාගේ අත අල්ලන ඇත් එක වහන ඉන්නකොට ලව් කරනවා දන්නේත් නැහැ. නාඩි බලනවා දන්නේත් නැහැ. මහත්තයාට අප්සෙට් නේ ඇඩේ. ඉතින් කියනවා එහෙම කරන්න දෙන්න බෑ. ඒක මානවයිච වාසිකම් වලට විරුද්ධයි. නෝන මහත්තයා ගත මං අල්ලගන්න මගේ අත අල්ලගෙන නාඩි බලන්න කියලා. අපි මේ අපි මමයා කවුද කියලා බලන්නේ ඔන්න වගේ තුප්පහි ක්‍රමයකට එක එකනා එහෙන් කුත්තු කරලා මෙහෙන් කුත්තු කරලා එක්ස්රේ කරලා ස්කැට් ස්කෑන් දාලා බලනවා ඔය එකකවත් මානව දයාව නැහැ. ඒක මේ කාටදෝ වැඩේ බාර දීලා උන් කුට්ටි කඩා ගන්නවා. තමන්ට තමන් අනුකම්පා කරනවා නම් තමන්ට තමන් කවුද කියලා දන්නවනම් මේ හුස්ම පිටවෙන්නේ නැටි හුස්මේ භූමිකාව දිහා පොඩ්ඩක් බලන්නේ. ඒක සම්පූර්ණ මානවය කවුද කියලා පෙන්නනවා. ඒ නිසා යම් දවසක යෝගාවචරය සබ්බ කාය පරිසංවේදී අස්සසි සාමීති සික්කති සබ්බ කාය පරිසංවේදී පස්සසි සාමීති සික්කති කියලා ආස්වාද ප්‍රසවාස මුලුල්ල ආස්වාද ප්‍රසවාසයේ සියලු ක්‍රියාකාරකම් දැක්කොත් පස්සම්බයං කාය සංකාරං අස්සසි සාමීති සික්කති යන්නේ යාට එතකොට මේ කාය සංස්කාර කියන මේ කය පිළිබඳව සමස්ත දැනුම හුස්මේ ක්‍රියාකාරීත්වය එක්ක අල්ලන්න පුළුවන්. ඉතින් අපි කොච්චරක් අනුන්ට බාර දීලා තියෙනවද කියලා බලන්න මෙච්චර මේ හුස්ම ටික නැස්පන අපිට තියේදී අපි මෛත්‍රී බුදුහාමුදුර වෙනකන් ඉන්නවා නිවන් දකින්න. ඉන්දියාවේ යනවා නිවන් දකින්න. ඉන්දියාවේ ගියත් නහයර තමයි හුස්ම තියෙන්නේ. මෛත්‍රී බුදුරජාණන්සාවත් නහයර තමයි හුස්ම තියෙන්නේ. ඒක බලනකම් මෛත්‍රී බුදුහාමුදුර මොන කරන්න දපා. මේ පිස්සු පිහට්ටෝ ඉන්දියාවේ ගිය කියලා මොකද්ද ඇති ලාභේ? අර තක තීරුකම අරගෙන යන්නේ අර නහයමයි අර හුස්මමයි. ඒ වෙනකොට කොතනක හරි වාරිලා පොඩ්ඩක් බලපන් මේ හුස්මේ රචනාව කොහොමද කියලා. හුස්මේ භූමිකාව කොහොමද කියලා. අයියෝ ඉව කරන්න බෑ මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්න ඕක කර කර ඉන්න පුළුවන්ද? ඔන්න දුවගේ බබා හම්බෙනකන් ඉන්න. ඊට පස්සේ මහත්ය පිටරට ඉඳලා එනකන් ඉන්න. ඕව බල බල ඉන්නකොට ඕන් අක් ගාලා මැරලා යනවා. ඉතින් කියනවා ලබනාත්මත් හුස්ම ටිකක් ගන්යන් කියලා යනවා. ලබනාත්මෙත් අන්තිම මැරෙන වෙලාව හුස්ම මැර මොනම හුස්මක්වත් මතක නැහැ. ඒක නිකන් හුලන්නේ අප්පා. ඒකෙන් ඇති බල්ල ඇති වැඩක් මොකද්ද කියලා අර තමන් කවුද කියලා දැන ගැනීමට දීලා තියෙන අත්‍යන්ත ලක්ෂණය. දුරුවන් කෙරුවට පස්සේ බුදුරජාණන්සේ අද්විච්ච වචන ඇතුව කිව දෙයක් හොල්ලන්න බැරුව කියන උඹකට අනුකම්පා කරනවා නම් උඹේ හුස්ම තමයි අත්‍යන්ත දේයකට කියනවා කාය සංඛාර පණ ඇති කයක නැත්තුවම බැරි අත්‍යන්ත ලක්ෂණය තමයි හුස්ම. නිසා කය කියන්නේ මොකද්ද? මං කියන්නේ මොකද්ද? ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දැනගන්න නම් මේ හුස්මට ඔක්කොම අවධානය දාලා බලන්නේ කොච්චර අමාරුද කියලා බලන්න. අන්නේ අමාරුකමට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ හොයාන යන දේ තෘෂ්ණාව කොච්චරද අපි බාහිර තෘෂ්ණාව කියනවද කියනවනම් අපි හුස්මට වෛර කරන සුළුයි. හුස්මට ආඝාත කරන සුළුයි. ඒ නිසා හුස්ම ගැන දිගට පේනකොටම එපා වෙනවා. නුරුස්නා ගතියක් එනවා. කම්මැලි හිතෙනවා. නින්දට වැටෙනවා. හිතගෙන බුදියන්න පුළුවන්. කවදද අපි මේ ආඝාත පටිවිණය කරන්නේ? මේ හුස්ම දිහා බලනකොට කම්මැලි වෙනවා. මම ඒ උනාට බලන්නේ. හුස්ම දිහා බලනකොට මට එපා වෙනවා. මම ඒ දිහාත් බලනවා. හුස්ම දිහා බලනකොට මට නිින්ද එනවා. මම ඒ දිහාත් බලනවා. හුස්ම දිහා බලනකොට මට නැගිටලා ඵලයන් කියලා කියනවා. කමන්නේ මම බලනවා. කියලා මේ ශරීරයේ අත්‍යන්ත ක්‍රියාවකට හුදුවට හිත දාගෙන බලන්න හිවියොත් පේනවා මේ සත්‍ය මෙච්චර අස්පනා පිට පෙද්දී අපේ තෘෂ්ණාව නැත්නම් ආඝාතයේ අනිත් පැත්ත ඒක රාගය. මේ ආඝාතයේ තියෙන එක අනිත් පැත්ත ද්වේෂය. අපි මේ හුස්මට ද්වේෂ කරනවද වර්තමාන මොහොතට ද්වේෂ කරනවද කයට ද්වේෂ කරනවද ඉන්න ඉරියව්වට ද්වේෂ කරනවද කියලා බැලුවොත් මුළු දවස පුරාම අපි අතීතේ අනාගතේ ඉන්න කැමති වෙන කෙනෙක් ගැන බලන්න කැමති වෙන දෙයක් ගැන වෙන තැනක් ගැන හිතන්න කැමති ඒව අපි යුතුයකම් වගකීම් කියලා ලොකුවට කරේ බැඳගෙන අර තමන් පිළිබඳව තමන්ම බැලිය හැකි එකම ආත්මය ලැබුවෝ මිනිස්සයත් අන්ධ පෘ탁ජනෙක් විසින් ලෝකේ ගත කරනවා ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරන එක ප්‍රශ්නයක් නෑ. කොච්චර අන්ධ පෘථග්ජනෙක් වුණත් උඹට බණක් ඇහිලා කමඨාන සුද්ධ වුණා නම් මේ හුස්මට හිත දාන එක වළක්වන්න දේවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් මාරයටත් බෑ. හැබැයි උඹේ තකතිරුකමට පුළුවන්. උඹේ අවිද්‍යාවට පුළුවන්. අන්නේ තකතිරුකමට ඡන්දේ නොදී අවිද්‍යාවට ඡන්දේ නොදී මේ එපා වෙද්දිත් කම්මැලි වෙද්දිත් මේ හුස්මේ හිත තබනවා කියලා කියන්නේ කාය සංස්කාර කියලා තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. පස්සම් බයං කාය සංකාරං අසසිසාමිති සික්කති. පස්සම් බයං කාය සංකාරං පස්සසිසාමිති සික්කති. මේ පිම්බීම හැකිලි බැලුවොත් ඔච්චරයි. ආනපන බැලුවත් එච්චර ඒක දිහා හොඳට සමස්තේ දක්නාසුලුව බලාගෙන හිටියොත් සංසිඳීම ඇර වෙන වෙන්න දෙයක් නැහැ. එතකොට යෝගාවචර තියෙනවා මට කය රූපකය සංසිඳවන්න පුළුවන් මොනවා කිරීමෙන්ද යමක් නොකර සිටීමෙන්. ඕකට තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ හොඳට පట్టල වාඩි වෙන්න වාඩිලා වෙන ඔක්කොටම යන්න ආරින්න බලාගෙන ඉන්න මම පණ තියනවාද නිින්ද කියලා නැද්ද සතිය තියනවාද සීවි මුද්‍රා වෙලා නැද්ද කොහොමද දන්නේ මම ඉඳගත්තට පස්සේ සසංහීමි සමනකේ සංඥාව සහිත මනස සහිත මේ කයෙහි නැත්තුවම බැරි දේ තමයි හුස්ම හුස්ම කියන්නේ පණ තියෙන බවට අත්‍යන්ත ලක්ෂණයි නිින්ද නැති කියලා නැති බවට තියෙන අත්‍යන්ත ලක්ෂණය. මම කියන්නේ නිින්දේදී හුස්ම ගන්න නැහැ කියන එක නෙවෙයි. නිදි හුස්මේ හිත තියෙනවා කියලා දන්න කෙනාට නිින්දක් නැහැ. ඊට පස්සේ මම අසතියක නෙවෙයි ඉන්නේ ආස්වාසය නෙවෙයි ප්‍රසවාසය බව දන්නවා. ප්‍රසවාසය නෙවෙයි ආස්වාසය බව දන්නවා. මෙච්ච මේක වාර්තාකරනද මේක නොදකපු කෙනෙක් මේ ස්වභාවය කවුරක්වත් නැහැ. කවුරුත් හිතන්නේ මේකයි බුදුජානසික පණිවිඩේ. මේකයි සතිය පරම කෘත්‍යය. මේක ප්‍රකාශ කිරීමට පුදුමාකාර ව්‍යාකරණයක් දැනගන්න ඕනේ. sannivedanayak තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රකාශ ශක්තියක් තියෙන්න ඕනේ. අන්නේ ප්‍රකාශ ශක්තිය නැත්තේ මොකද? අපි හිතාන ඉන්න භාවනා කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක හම්බ වෙනකම් බලන ඉන්න නිසා අර ඉඳගෙන මම දැන් මෙතන. නැත්නම් මම මැරිලා නැහැ, නිඳ ගිහලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ කියන එක දැකලා ඒක වාර්තා කරන්න පෙළඹෙන්න නම් කොච්චර වැඩමුළු කරන්න වේවිද කියලා හිතන්න. වැඩමුළු කීයක් කරන්න වෙයිද? මේ තියෙන දේ තියෙන හැටියට පේන්නේ. ඉතින් ඒක මම මේ බැර ඇරුම් කරලා මන්දෝත්සාහය කරන්න නෙවෙයි මේ කතා කරන්නේ. මේක කියලා දුන්නොත් මුස්ලිම් කෙනෙකුට දවසෙන් අල්ලන. බෞද්ධයන් නම් කපක් අල්ලන. මොකද බෞද්ධයාගේ තියෙන මේ දන්නකම. පැහියෝ. අයියලා වෙලා අක්කලා වෙලා මේ බුද්ධ ආගම දැන් මටත් උගන්වයි. ඒ තරමටම උත්තරා යන දැනුමක් තියෙනවා. එක මුස්ලිම් මිනිසෙකුට කියලා දුන්නොත් මේකයි කලියුත්ත කියලා ඒකට කවදාවත් කියලා දෙන්නේ නැහැ. හරියටම වදිනවා. ඒක කතෝලික කෙනෙකුට කිව්වොත් අවුරුදු 7 පොඩි ළමයෙකුට කිව්වොත් පහුවෙන්න ගිරව් කතා කරනා වගේ කතා කරලා කියනවා මෙන්න මෙච්චරයි වෙන්නේ කියලා. ඒ මොකද ඒ ළමයා කිසිම අපේක්ෂාවක් නැහැ. ධර්ම දහම් දැන් මොකුත් නැහැ. බලහිනකොට මොකද වෙන්නේ කියලා. ඊයේ සතිපස්සල ගියාට පස්සේ ඊළඳාරේ කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ තම මාස්තුණක විභාග නිසා මේ වගේ වැඩ පිළිවෙලට දාන්න ගියාම කාලේ නාස්ති වෙයි කියලා හිතලා තමයි මං ආවේ. මං දැනගෙන ආවෙත් නෑ මොකටද කියලා. නමුත් මේ පිට්ටනිය පොළවේ ඇවිදිනකොට මේ වැලිකට පෑගෙන දැනෙනකොට පුදුමාකාර සාන්තියක් ස්වාමීන් වහන්සේ. මේ වගේ විභාග වලට පෙළඹිච්ච ළමයින්ට අනිවාර්යයෙන්ම දිය යුත්තක් මේක. මේ තියෙන ආතතිය නැතිකරන්ඩ බය වුණාට කාලේනාස්ති කියනවායි කියලා කාලේනාස්ති වීමක් නෙවෙයි වෙන්නේ. පෑගෙන පෑගෙන වැලිකට තේරෙනවා. ඒකට මේ විභාග පාස් වෙන්න ඕනෙත් නැහැ විභාගයට ලෑස්ති වෙන්න ඕනෙත් නැහැ. ඒකයි මේ සතිය කියන්නේ ඒකයි මේ ප්‍රකාශ කරන්න ඕනේ කියලා දැනගන්න නම් ඒක තුලින් බය තියෙනකොට හොඳට මතක තියාගන්න සරුවච්චන් වහන්සේගේ විතරයි සුපතිට්ඨිත පාද තියෙන්නේ. උන්වහන්සේ සමතලෝ පොළවේ අඩිය තියන. කිසිම පෘ탁ජනියෙකුට කිසිම අන්‍ය කෙනෙකුට ඒ සුපතිට්ඨිත පාද නැහැ. අපි ඇවිදින්නේ කොහොමඩක්වත් බකල් තමයි. එක එකයි එක එක කොර වෙලා ඉන්නේ අපි. එක එකක් දන්නේ නැහැ නේද? මම ඇවිදින්නේ දකුණු කකුලෙන්ද වම් කකුලෙන්ද කියලා ඇහුවොත් ඔක්කොම ගියයි කකුල් දෙකෙන්ම තමයි කියලා. එනකොට ෆුට්බෝල් කෙනෙක්ගෙන් අහන්න බෑනේ කික් එක දෙන්නේ කොයි කකුලෙන්ද කියලා. අනිවාර්යයෙන්ම එක කකුලකින් තමයි කික් එක දෙන්නේ. හොප් ස්ටෙප් ඇන් ජම්ප් එක කරනකොට කොයි කකුලෙන්ද පනින්නේ කියලා අහන්නේ. එයාට ඒක ඒක එක කකුලකින් කරන්න බෑ. දෙකෙන්ම කරන්න බෑ. වැඩක් දීලා බලන්න වම් අතරයි දකුණු අතරයි සමානව කරන්න පුළුවන් කියලා බෑ. අමතෙන් කොන්නේ ගන්න දකුණෙන් කරන්න බෑ. අපි ඉස්කෝලේ යන කාලේ රසායන විද්‍යාව උගන්වන මැඩම්ට මේ බෝඩ් එක පිටිපස්සේ ඉඳගෙන වමෙමුත් ලියන්න පුළුවන් දකුණෙමුත් ලියන්න පුළුවන්. ඉන්න ගමන් ලියනවා එකෙක් විතරක් නෝට් කරලා කිව්වා බලපන් මචං අර මැඩම්ට මේ කිලිම මේ පිටිපස්සට ලියන්නේ. වමිනුත් අකුරු ලියන්න පුළුවන් දකුණුත් ලියන්න. කලාතුරකින් කෙනෙකුට ඒක පුළුවන්. අපි හැම වෙලාවෙම බකල්. හැම වෙලාවෙම පක්ෂග්‍රාහී කක්කොට්ටෝ ආගේ. හැබැයි දරුවන්ට කියනවා කෙලින් ඵලයල්ලයි. කෙලින් ඵලයල්ල ශිෂ්ටාචාර වෙල්ලයි කියන මහයුන් ඔක්කොම වැද්දෝ. වැඩි බණ තමයි කතා කරන්නේ. ඒ මොකද Taman ගැන පරිශන කරලා නැහැ. කෙරුවටම පේනවා මේක ඇතුලේ නේවාසිකෙක් නැහැ, විධායකෙක් නැහැ, වේදකෙක් නැහැ. මොකද්ද වැඩ පිළිවෙලක් යන්නේ කියලා. ඉතින් ඒකට තියෙන බය ඒකටම තමයි ආඝාතය කියන්නේ. බයටම තමයි ආඝාතය කියන්නේ. මේකට මෝහන දෙන්නයි බුද්ධ බුද්ධ ශාසනයක් තියෙන්නේ. මේකට මෝහන දෙන්නයි අපි වැරදි කර කර යනවා. වෙන ක්‍රමයක් නැහැ. ඇවිදිනකොට අපි දන්නවා කෙලින් යන්න බෑ. එහාට මෙහාට වැනෙනවා. පියවර දෙක තුන පයින්නකොට හිත පිට පයින්නවා. හුස්ම ගන්න ගියාම හුස්ම හිත තියන්න බෑ. ඒ කාගේවත් දෝෂයක් නෙමෙයි. ඒ ඒ පිට පණින එකට තියෙන द्वේෂය එහෙම නැත්නම් පියවර 7-8ක් එක දිගට තියාගන්න බැරි වෙන එකට තියෙන द्वේෂය මගේ කරගන්න එපා. මම කරගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. ඒක මානවයා තියෙන දැන මානවයාගේ ස්වභාවය. ඒක මට නිරීක්ෂණය කළ මානවික වශයෙන් ඇවිදිනකොට මට මෙන්න මේ වගේ විකෘති තියෙනවා. හුස්ම ගන්නකොට මේ මේ වගේ විකෘති වෙනවා කියලා ඒ විකෘතිය හරහා දිගටම බලන්නේ ඔච්චරයි උත්තරේ. ආඝාත පටිවිණි. ඒකට තියෙන නුරුස්නා ගතිය, ඒකට තියෙන නොදකින් කියන ගතිය, මේක නැති කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කියන ගතිය, අනේ මට භාවනා කරනකොට වේදනාව නොකොහොමද නැති කරන්න කියන ගතිය, අනේ මට භාවනා කරනකොට හිතවිලි නොකොහොමද නැති කරන්න කියන ගතිය, අනේ මට භාවනා කරනකොට සද්ද එන කොහොමද නැති කරන්නේ හැම එකෙදීම තියෙන හිතවිල්ලට වේදනාවට සද්දයට මොකද්දෝ නුරුස්නා ගතියක් තියෙනවා. මොකද මේ මට බාධා කරයි කියලා. එන්න තමගේ මූල කර්මස්ථානට බාධා කරයි කියන. එහෙම නැත්නම් සතියට බාධා කරයි කියන. මේක එහෙම පූර්ව නිගමන නැතුව ඒ එනකොට මේකට කැමැත්ත සහ මේකට අකමැත්ත කියන එක පහළ වෙනකොටම ඇත්ත තමයි අපි අඳුරලා දීපගන්නේ මූල කර්මස්ථාන. ඒකට අපි කැමැත්තක් තියෙනවා. ඒකට බාධා කරන හේතු ද්වේෂයක් තියෙනවා. අපිට මේ බාධා කරන දේ නැති කරන්න හදන්නේ මකන්න හදන්නේ නැති ඒකට කියන ඝාතනය කියලා. දැන් මේ සත්ත්ව ඝාතනය නෙවෙයි කතා කරන්නේ. එහෙම නැත්නම් වෙන ප්‍රාණඝාතයක් නෙවෙයි. මේ එක දෙයක් නැති කිරීමේ වනස් හිතවිල්ලක් කෙනෙක් බොහොම අහිංසක වෙන්නේ. මොකද්ද අහිංසක භාවය මට මූල කර්මස්ථානේ රකින්න මේ සියල්ල විනාශ කළ දෙන්න බැරිද කියලා ඔන්න ඔය ආඝාතය. ඔය කියන ද්වේෂෝක නුරුස්නාගතිය කියලා අපි සාමාන්‍ය සරල භාෂාවෙන් කියන්නේ. මෙන්න නුරුස්නාගතිය දැකනම් එක චිත්තක්ෂණයක් තියෙන ජීවිතේ මේ නුරුස්නාගතිය නැති. කවදාවත් නැහැ. අපි මේ දෙකෙන් එකට කැමති වෙන තාක්කල් අනිත් එක අපිට නුරුස්නාගතිය. අපිට එක සැරේ මේ දෙකම දැකලා මේකට කැමැති මේකට අකමැති මේකේ තියෙන කෙලෙසයක් මොකක්වත් නැහැ. ඒක ඒ විදිහටම කියන්න පුළුවන් නම්. ඒකට කියනවා කමඨහන් වාර්තාව 100%ක්ම අංග සම්පූර්ණයි. වෙච්ච දේ වෙච්ච හැටියට කියනවා. එතකොට තේරෙනවා තමයි මේකට යන්නවත් අපිට බෑ මොකද අපි පූර්ව නිගමන සහිතයි මේක විය යුතුයි මේක නොවිය යුතුයි කියලා අපි අතර කල්ැතුවම පංගු peerුවක් තියෙනවා ඒක අපි අතර තිබුණාට ඒක මගේ කරගන්න එපා මම කියාගන්න එපා. ඒක මගේ ආත්මේ කරගන්න එපා. වෙන දේ වෙන හැටියට ලියන්න. එතකොට අපිට පුළුවන් මේ කය සම්බන්ධයේ රූපේ සම්බන්ධව ආස්වාස්පත්තාස පොට්ටබ වාතයේ දැනගෙන සම්බන්ධව අපිට ඇති වෙන මේක වේවා මේක නොවේවා කියලා ඇති වෙලා තියෙන මේ කොහෙදෝ යන වාතයක් අල්ලගෙන අරක වෙන්න මේක වෙන්න කියනවා. එන්දන් කොහෙදෝ යන පටවි ධාතුවක් අල්ලගෙන අරක වෙන්න මේක නොවෙන්න කියන. ඉතින් මේ පටවි ධාතු භාවය, පටවි ධාතු ස්වභාවය පටවි ගතිය දැකලා ලියන්න පුළුවන් නම් අපි කෙලින්ම යන්නේ පටිච්ච සමුප්පාදේ. ඒ මම ආයෙනේ නැතුව කෙලින්ම සම්බන්ධ වෙන මේ පට පටිච්ච සමුප්පාදේ පටවි ආපෝ තේජෝ අතර මොකද්දෝ තියෙන පූර්ව න්‍යාය ධර්මයක්. ඒක වැඩ කරන්නේ ඒකට. මම මොකටද මේකක් අල්ලන මේකට කැමැත්ත මේකට අකමැත්ත පහල කරන්නේ කියලා. අන්න ඒ භාවනාවට පෙළඹෙනකොට තියෙන ඒ සූදානම් ශරීරේ. එහෙම නැත්නම් ඒකට විවෘත මනසෙන් යනවයි කියන එක. එහෙම නැත්නම් අප්‍රමාදව මේකට යනවයි කියන එක ඒක තමයි අපේ මුළු ජීවිතේ වැද්දගත්ම දේ විවෘත මනසකින් යන්න භාවනාවට. ඊළ වෙන දේ ලියන්න. මට මෙහෙම හිතුණයි කියලා ලිව්වට කමන්නේ මට මේකට මනාපේ අමනාපේ ආවයි කියලා. නමුත් ඒක දැනගන්න ඒක අතින් දාපු එකක්. සංස්කරණය කරපු එකක්. ආලවට්ටමක් අනවශ්‍ය දෙයක්. වෙන දේ වෙන හැටියට ලියන්න පුළුවන් නම් අපිට දැනගන්න පුළුවන් මට අනර්ථය කෙරුවා කියලා මට කොහොම තරහක් එන්නේද කියලා බුදුහාමුදුරුවෝ මට අනර්ථය කරනවා කියලා. මේ වායු ධාතුවත් එක්ක කොහොමද අපි ගැටෙන්නේ? මට අනාගතේ ආඝාතයක් කරાવી කියලා. කොහොමද මේ පටවියාපෝ තේජ වලට අපි බනින්නේ? කරන්න නම් ඒවට ආත්මයක් දෙන්න වෙනවා. මටත් ආත්මයක් දෙන්න වෙනවා. දුන්නට පස්සේ තමයි ගතන්දර ගොතන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ආඝාතයේ මුල් කරගෙන කරන කෙනාට ආත්මයක් දීම හෝ විඳින මට ආත්මයක් දීම හරහා තමයි මේ දෙයයන් ආශි ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. අපි හිතනවා මේ දේ කරවන්න එහෙම නැත්නම් ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කරපු නිර්මාපකෙක් ඉන්නවයි කියලා. ඊට පස්සේ උන්දට වැඳගෙන ඉන්නවා අනේ මට නිවන ලැබලා දෙන්නේ. බුදුන්සේගෙන උදේ ඉඳලා හැන්ද වෙනකම් වද දෙන එකෙක් නම් මේ නිර්මාපකයා වකට කියන තියෙන විනාශකයයි කියලා. නිර්මාපක කියන්න බෑ කියලා. ඇයි මේ හද්ද යන්නේ මේ මෝගේ වායේ වංචාව මැව්වේ කියලා අහන උදාහරණ. ඇයි මේ මෝගේ වායේ මේ බොරුව මැව්වේ? ඕකට බාන්න තිබ්බනේ ඕක නැතුව. මැව්වා නම් ඒක භූරිදත්ත ජාතකයේදී කියන්නේ බුදු වෙන්න ඉස්සෙල්ලම. දැන් අපි බඳ ගහන්න ඕනේ වෙච්චාම වැරද්දක් දකින්නට මේ මනසට ආත්මයක් දීලා මටත් ආත්මයක් දාගෙන මේ කරන වැඩේ උද්‍යප්පේ ඥාණයෙන් එහාට ගිය කෙනෙකුට කරන්න බෑ. එහෙම නැත්නම් ගියාට හරියන්නේ නැහැ. ඒක දන්න කෙනාට කරන්න බෑ. ඒක නිසා මේ කුතිත්ත ලබත් ලැබේති ආඝාත පටිවිනේති. කොහොමනම් මම මේ වායෝ දහසට ආත්මයක් දීලා මේ වායෝ දහත බින්දින මටත් ආත්මයක් දීලා මේ කතන්දර ගොතයිද ආඝාත පටිවිනේ දන්න කෙනා භාව වශයෙන් බලනවා. ස්වභාව වශයෙන් බලනවා. ගති වශයෙන් බලනවා. ඒ වෙනුවට ආත්මයක් ප්‍රතිවර්ගකට යන්න දෙන්න එපා. දීපු ගමන් කතන්දර ගෙතෙනවා. දීපු ගමන් පල්ලහැලි යනවා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් ද පල්ලහැලි ගොතන්න සම්පූර්ණ පදනම තියේදී කල්හැලි නොගොතා ආත්මයක් නොදී මට තද ගතිය වැටුණා. මට බුරුල් ගතිය වැටුණා කියන වෙනුවට මට වාතය අමාරු ආවා, සීමා අමාරු ආවා. අනම්මනම් නංගනම් මොකුත් ඕනේ මේ වැටහිච්ච දේ කියන්නේ. ඒක නිසා මේ වැඩි පද ඉගෙන ගන්නවක්වත්, සාමීකරණ ඉගෙන ගන්නවක්වත්, පාලි ඉගෙන ගන්නවක්වත්, සංස්කෘත ඉගෙන ගන්නව ඕනකමක් කතාවක් නෙමෙයි මේ තියෙන්නේ. වැටහෙන දේ වැටෙන වශයෙන් ලියනද ඊටත් වැඩි එකට ලෑස්ති ගමනේ ලෑස්තිලා යන්න පටන් අරගත්තොත් පේනවා ඒ ලෑස්ති මනසම ආතතියෙන් තොරයි අසහනෙන් තොරයි. එන දෙයක් බාර ගන්න කැමැති. ඉතින් මේක ඇත්තටම භික්ෂුන් වහන්සේලාට බුදු ජානසෝ ගන්නලා දීලා තියෙනවා. ඕන උපාසක උපාසිකාවන්ට තේරුම් ගන්න බලුවා. නමුත් ඊට වෙනස් වෙන එකම සංවිධානය මම දන්නේ මේ බාලදක්ෂ ව්‍යාපාරය සහ බාලදක්ෂිකා ව්‍යාපාරය විතරයි. එන දෙයට ලෑස්තිලු. මේ ගෙවල් දොරවත් ඇල්ල කැලේට ගිහිල්ලා මන්තුරු කකා ජොලියේ ඉඳලා කියනවා අපි ජම්බෝරියකට ගියා. ඒක පදක්කමක් අපිට. මේ කරදර විඳපු ප්‍රමාණය පදක්කම. එදා කොටියක් ඇවිල්ලා පෙන්නන තවත් හොඳයි. නැත්නම් අපේ කූඩාරමට ගිනි ගත්තා නම් තවත් හොඳයි. එක එක ගකට වැඩිලා මැරෙන්න ගියා නම් ඒත් හොඳයි. මොකද ඒක නෙමෙයි ඇඩ්වෙන්චර් එක. ආන්නේ ඒක తీර යන්න. නැත්නම් මේ ආඝාත පටිවිණේට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දෙනාට මේ පරිශ්‍රණය මේ වැඩමුළු කාලය තුල අත්දැකන්ට ලැබේවා කියලා ප්‍රාර්ථනා